දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අපේ නිසනවන වැඩපිළිවෙලේ මේ 43 වෙනි රිට්‍රීට් එක පටන් ගන්නයි තියෙන්නේ අද අපි වැඩමුළුවේ දෙවෙනි දවස වුණාට ධර්ම දේශනාවල පළවෙනි ධර්ම දේශනාවයි පටන් ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා සියලුම දෙනා ධර්ම දේශනාවට සූදානම් වෙලා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මානං නිදානං භික්ඛවේ වේදිතබ්බං කම්මානං වේමත්තතා වේදිතබ්බං කම්මානං විපාකෝ වේදිතබ්බව කම්මානං නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බෝ තීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පසුගිය අත් වශයෙන්ම කියනවා නිසන්වනේ පවත්වපු ඒ වැඩමුළු කීපයකටම මේ උද්ෘතය උපුටා ගන්නාලද සූත්‍රයේම ඉස්සරහින් තියාගත්තා ඒ සූත්‍රයට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා නම තියලා තින්නේ නිබ්බේධික සූත්‍රය කියලා. ඒ නිබ්බේධික සූත්‍රයේ සරුවච්චන් වහන්සේ විසින්ම හිතලාමතලා ඒ පිරිසට දේශනා කරන ලද්දක්. ඒ අනුව සරුවච්චන් වහන්සේ නිබ්බේධික කියන වචනයෙන් නිර්වේදය නැත්නම් අවබෝධය නැත්නම් නිවන පිළිබඳව පෙත් මාර්ග කීපයක් පෙන්වන්නයි අදහස් කරන්නේ. ඒ නිසා මේකට නිබ්බේධික සූත්‍රය කියලා කියනවා. ඉතින් මේ සූත්‍රය අනුව සර්වචන් වහන්සේ බෙත් හයක් නැත්නම් මාත්‍රිකා හයක් හරහා විවරයන් හයක් හරහා එක එකනාගේ කර්ම ශක්තිය වල නිබ්බේධය සඳහා පෙත මාර්ගය සකස් කර දෙනවා. ඒ සඳහා අපි හිතන්නේ සම්ප්‍රදාන කුල බෞද්ධයෙක් හිතන්නේ මේ දාන වර්ග හයක් ගැන මෙතන කතා කරයි. සීල් රකින්න හැටි කතා කරයි, පින්කම් කරන හැටි කතා කරයි නිවන් දකින්න කියලා. නමුත් ਸਰවඥාන්සේ මාත්‍රිකා වශයෙන් ඕ අරගෙන තියෙන ඉතාමත්ම විප්ලවීය මාත්‍රිකා ටික. කිසි කෙනෙක් හිතන්නේ මෙව්වා ගැන කල්පනා කරලා මෙව්වා ගැන විචිතුරු වශයෙන් හිතලා විස්තර වශයෙන් කල්පනා කරලා නිවන් දකින්න කතාවක්. උදාහරණයක් වශයෙන් කියනවා ඉස්සල්ලාම අරගන්නේ කාමයේ ගැන. ඉතින් මේ කාමයේ ගැන හිතලා කාමයේ ගැන දැනගෙන කාමී මුලැමැදාක හොයලා නිවන් දකින්න පුළුවන් කියලා හිතන එක පවා විප්ලවීයයි. ඒ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේගේ තියෙන සුවිශේෂත්වය. ඒසම උන්වහන්සේ කාමයේ හරහා මේ නිවනක් ගැන අපිට කියලා දෙන පාර. මොකද නිතරම අපිට එදිනදා කටයුතු වල සිද්ධ වෙන දෙයක් තමයි කාමය. අපි ලැජ්ජාවට පත්වන දෙයක් තමයි කාමය. පෘථග්ජනගේ අනිවාර්ය අංගයක් තමයි කාමය. ඒකේ මේ පුද්ගලයාට අඩුපාඩුවක් වශයෙන් හෝ දුර්ලකමක් වශයෙන් වශයෙන් නෙමෙයි පෙන්වන්නේ මේ කාමයම දිරවගෙන කාමයේම හපලා කාලා කාමයේම විසුතු වශයෙන් දැනගෙන කාමෙන් ගැලවෙන හැටි. ඒ වගේම සරුවත්නහන්සේ අපිට දැනෙන මේ වේදනා අපි දේඳලා හැඳ වෙනකන් පුදුමාකාර ඉරියව් වෙනස් කරමින් ආහාර වෙනස් කරමින් ඇඳුම් වෙනස් කරමින් රූප ශබ්ද ගන්ධ වෙනස් කරමින් වේදනාවෙන් පණින්න උත්සාහ කරනවා. නමුත් කිසිම කෙනෙක් මෙතෙක් අත්තමුත් අගිත් අකිරීත්ත කාලෙවත් පැනපු කෙනෙක් නැහැ. මරණ වේදනාවෙන් පටන් ගන්නවා අඬාගෙන උපදිනවා. ওই දෙක අතර වාරදී විඳින වේදනාවල කෙලෝරක් නැහැ හැම කෙනෙක්ගේම ජීවිත කතාව නව කතාවක්. නමුත් අපි මේක කියන්න කැමති නැහැ හරි ලැජ්ජයි. මට මම කාලකන්ණි මට විතරයි මේ වේදනාව කියලා කියන වේදනාව හරහා මෙච්චර නිතර හම්බෙන වේදනාව හරහා ਸਰවඥාන්සේ නිවන පෙන්ලා දෙනවා අපිට. ඒ වගේම සංඥා අපි 6 4 තේරෙන වයස කියලා හඳුනාගත්ත තැන පටන් අපේ කම්පියුටරේ hard disk එකට පුදුමාකාර තොරතුරු දාගෙන එන්න එන්න අමාරුවක වැටෙනවා. උදාහරණයක් වශයෙන් කියනවනම් මුහුද මැද තියෙන නැවකට වැඩි වැඩියෙන් බඩු පටවගෙන මුහුද මැද ගිලිලා නැහින්ද හදද්දි තවත් බඩු පටව ගන්න සංඥාව එකතු කර ගන්න ලෝකයේ ඒකට ඩිග්‍රීස් දෙන ලෝකයේ ඒකට PhDs දෙන ලෝකයේ ඒකට සම්මාන වෙන ලෝකයේ බුදුහාමර පෙන්ලා දීලා තියෙනවා. මේ සංඥා කියන පොඩ්ඩක් අඳුනගනි. උඹලා එතකොට මේ කන කෑමේ වටිනාකම තේරෙයි. මොනවද මේ එකතු කරන්නේ? භාවනාවකින් හෝ නිවනකින් බලාපොරොත්තු වෙන දෙයක් මේ විදිහට සංඥා හරහා ගන්න පුළුවන්ද? අන්න එවැනි සංඥාවක් හරහා කොහොමද අපි නිවන් දකින්නේ? නිසා සංඥාව කියන එකත් බුදුචනන්සේ පාවිච්චි කරනවා නිවන් පෙතක් පෙන්ලා දීමේ විප්ලවීය විවරයක් විදියට. ඒකට ආසව ධර්ම අපි සාමාන්‍යයෙන් ආසව සම්බන්ධ කරනවා අනුශේ ධර්මත් එක්ක. ආසව අනුශේ ධර්ම ඒවා කියන්නේ සාමාන්‍යයෙන් යටිහිතේ අඩිය තැම්පත් වෙලා තියෙන අපේ පෞරුෂත්ව ලක්ෂණ අපි අවුරුදු 100ක් 150 100ක ජීවත් වුණත් මොන ආසවයන් හරහාද අපි මෙහෙ වෙන්නේ කියන එක අපි දැනගෙන නෙවෙයි උපදින්නේ දැනගෙන නෙවෙයි මැරෙන්නේ දැනගෙන නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ. අපහාරා ක්‍රියාත්මක වෙන අනුසේ ධර්මය අපි මොන තරම් ජීවිත ගත කරත් දැනගෙන නෙමෙයි ගත කරන්නේ. ඒ ඇත්ත වශයෙන් කියනනම් ආසවංශය කියන නූල් සූත්‍රයෙන් තමයි මේ රූකඩේ නැට වෙන්නේ. ඉතින් අපි නැට වෙන රූකඩේ නැට වෙන රූකඩේ සාධාරණීකරන්න සාධාරණීකරණය කරන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ගහපදින්න. හැබැයි මේ නටවන්නේ කවුද? කවුද අන්තිමට නම්බුව ලබන්නේ කියන එක දැකගෙනවත් මැරෙන්න හම් වෙන්නේ දැකගත්තොත් ඒ කෙනාට පෘථග්ජනව තමයි ඉන්දවත් හම්බ වෙන්නේ. ඒ තරම් ගැඹුරෙන් තියෙන ආශව ධර්ම ටික බුදුරජාණන් වහන්සේ ආහාරයක් කරලා විස්තර කරලා මේ නිවන මේ නිර්වේදේ කියලා දෙනවා. ඉතින් අද පහුගිය භාවනා වැඩමුළු හතරකදී ওই කාමයේ පිළිබඳ, වේදනා පිළිබඳ, සංඥා පිළිබඳ, ආශෝ ගැන අපි කතා කරා. ඒ නිසා මම සාදරයෙන් ඉල්ලා හිටිනවා මේ භාවනා වැඩමුළුවේදී නෙවෙයි ඉද විවිකක් ලැබිච්චලාවක ඒ ධර්ම කොටස් වලත් අහුම්කම් දෙන්නේ එතකොට තමයි මේ නිබ්බේධික සූත්‍රය පිළිබඳ පුළුල් ආબોධයකට ඒකේ ඉඩකට සලසනවා. ඉතින් මේ වැඩමුළුව සඳහා 43 වෙනික සඳහා ඊගාවට මේ නිබ්බේධික සූත්‍රයේ තියෙන කර්මය සහ අපි සාමාන්‍ය කියනවා කර්මෙන් සහ කර්මඵලය කියලා. අන්නේ කර්මය පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු ඉතින් බහුසුත භාවයේ සඳහා කියන්න පුළුවන් මේ විදිහට වේදන කාම වේදනා සංඥා ආශ්‍රව කම්ම යෝගෙම තම දුක අපි ලෝකේ දුරුවන් කරන්න හදන මේ දුක පිළිබඳවත් මාත්‍රිකා කිරීමෙන් ਸਰවඥාන්සේ මාත්‍රිකා හයක් ගන්න නිසා මේක අංගුත්තර නිකායේ චක්කනිපාතේ මේ සූත්‍රයේ සංග්‍රහ වෙලා තිනවා මොකද කාරණා හයක් ගැන කතා කරන නිසා. ඉතින් මේ හඳුන්වා දීම මම කෙරුවේ අපි මේ වැඩමුළුව සඳහා මේ කාම කර්ම කියන අපි කම්ම කියන pāli වචනයේ හරහා අපි හැකිතාක් දුට අපේ භවනා ජීවිතය සකස් කරගෙන ඒ හරහා අපි ළඟ තියෙනවා නම් කර්ම කර්මය පිළිබඳව සම්මෝහයක් කම්මසකතා ඥාන සම්මෝහය කියලා කියන එකට. ඒක මේ ධර්මයේ ඇහිීමෙන් සහ සාකච්ඡා කිරීමෙන් අයින් කරලා කම්මසකතා ඥාන ආලෝකයක් ඇති කරගෙන ඒ අපිට වද දෙන අපිව බැඳගෙන සංසාර ගෙනියන මේ කර්මයේ දාශභාවයටපත් වෙන නහස්ලනුවක් දාගෙන මේ ලාඩම් ගහගෙන වැඩ ගන්නයි උත්සාහ කරන්න හදන්නේ. ඒ නිසා අපිට ඒ කර්මය කියන વિશે විසිකරලා නෙමෙයි ගන්න හදන්නේ. ඒක පිළිබඳව විසිතුරුව සාකච්ඡා කිරීම හරහා අපි අපේ භාවනා ජීවිතයට යම් හැඩ ගැසීමක් කරලා දෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මේ කාමය කියන මාතෘකාව අපි අර නිබ්බේධික සූත්‍රයෙන් හයෙන් එකක් විදිහට තේරුම් ගත්තට පස්සේ ඒ සූත්‍රයේ විකාශය දිහා බැලුවොත් ඒකෙත් පෙන්වනවා කාමය හය පැත්තකින් ඉගෙන ගන්න ඕනේ යෝගාවචරේ දැන් කාමයේ කර්මයේ පිළිබඳව හය පැත්තකින් ඉගෙන ගන්න ඕනේ කර්මයේ පිළිබඳව මම දන්නවයි කියලා කියන්නේ. ඉතින් අපි මේ එක එක අපේ තියෙන සාමාන්‍ය දැනුම තර්ක ඥාන එහෙම නැත්නම් අන්වේ ඥාන භාවනාමය ඥාන හරහා අපි බලන් උත්සාහ කරනවා මේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් මේ කර්මිකින් මාත්‍රකාව කිතෙක් දුරට අපිට නිර්වේදී පිනිස කිට්ටු කරගන්න පුළුවන් කියලා. ඒ අනුව ਸਰවචනාදී කියනවා කම්මම්බික වේදිතාපා. මහණේ ඒ සංසාර බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූත් උඹලා මේ කර්මිකින් මාත්‍රකාව දැනගන්න ඒක විස්තර වශයෙන් දැනගන්න ඕනේ, විසිතුරු වශයෙන් දැනගන්න ඕනේ. ඒ නිසා ඒක විශ්ය ශේත්‍රයක් වශයෙන් විතරයි ගන්නෙ. ඒක දුරුකල යුත්තක්, ඒක අකුසලයක්, ඒක නරක දෙයක් විදිහට නෙමෙයි බලන්නේ. ඒක බලන්නේ විශේෂ කාරණාවක් විදිහට. අන්නේ විශේෂ කාරණාවක් වශයෙන් නැත්නම් සුතමී ඥානයක් වශයෙන්, පොතේ දැනුමක් වශයෙන් අපි කර්මය පිළිබඳව කිතික් දැනගෙන තියෙන්න ඕනද? ඊට පස්සේ මේ මාතෘකාවේ පූර්ණත්වයේ විශංග සම්පූර්ණ බව වෙනස කම්මාන නිදාන සම්භවම් බික්කවේ වේදිතබ්බෝ මේ කර්මයේ කුමක් ආසන්න කාරණාවක් කරගෙන ඉන්නවද කුමකින් හට ගන්නවද කියන එක තම තමන් කර්මය අවබෝධ කරගන්න හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඒ කර්මයේ නියම ස්වභාවය කොතනින් පැන නගින එකක්ද කියලා දැනගන්න පුළුවන්. ඒ නිසා කර්මයේ කර්මයාගේ නිදාන සම්භාවයත් දෙවෙනි පැතිකඩ විශ් වශයෙන් කර්මයේ කියන මාතෘකාවට දත යුතුයි. ඊට පස්සේ කම්මානම්බික්ක වේ වේමත්තතාවේදී තබ්බා. මේ කර්මය කියන વિષය ਸਰුවචනanse දේශනා කළා තිනවා ਸਰුවචන් වහන්සේට පමණක් විශේෂ වෙන ශේස්ත්‍රයක් වෙන කිසිම කෙනෙකුට කවදාකවත් අංග සම්පූර්ණ වශයෙන් දැනගන්න බෑ ඒ ගැන කල්පනා කිරීම නිසා උම්මත්තක වෙන්න ඉඩ තියෙනවා කියලා. යම් කිසි කෙනෙක් කියනවනම් මම කර්මය කියන વિષය දන්නවා මුස්ලිම් මිනිස්සුયો දන්නේ කතෝලික මිනිස්සුયો දන්නේ අන්‍යාගම් කරන දන්නේ මම නම් දන්නවායි කියලා එනන්ති පිස්සෙක් වෙන්න ඕනේ. මොකද ඒක කොහොමඩක්වත් එහෙම අවබෝධ කරගන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි කර්මය කියලා කියන්නේ ඒ තරම් විවිධාකාර විදියට සංකීර්ණ විදියට අතුයිති විහිදිලා පැතිරිච්ච විශ්ය. ඒ නිසා මේකේ තියෙන විවිධත්වයේ පිළිබඳව භාවනා කරන කෙනා දැනගන්න ඕනේ. ඒකේ පූර්ණත්වයක් අපිට ලබන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. නමුත් මේකේ විවිධත්වය මේකේ ඉතිරි පැතිරි යන හැටි විශයක් විශේෂ දැනගන්න ඕනේ ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා කම්මයාගේ කර්මයන්ගේ වේමත්තතාවය කියලා විවිධත්වය කියලා අපි සිංහලට නගන්නේ. ඒ වගේම කම්මාණං විපාකෝ වේදිතබ්බෝ මේක දැන හෝ නොදැන මේ කර්මයක් කළොත් ඒක මොන විදිහේ මේ ප්‍රතිඵලයක් නට ප්‍රතිඵල කියන්න බෑ දුක් කරදරයක් බොහෝ විට ගෙන දෙනවද කියන එක යෝගාචර දැනගන්න. ඒ කර්මයක් දැන් ඔය තේ ලන්දේසි රෝම නීතියත් එකයි. නීතිය දැනගත්ත හිටියේ නෑ කියන එක උත්තරයක් නෙවෙයි නීතිය කැඩුවට පස්සේ. ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නෑ. වාහනයක් කෙලවන යනකොට රාළම කෙනෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මෙන්න මෙච්චර වේගයක් මේ පාරේ තියෙන්නේ. ඔබ මීට වැඩිය වේගෙන් ගියා. ඒ නිසා උඹට නඩු දානවා. ඒත් යා කිව්වොත් අනේ රාළම ඊයේ මං කාර් එක ගත්තේ. පෙරේද තමයි ලයිසන් ගත්තේ. මං දැනගෙන හිටියේ නෑ මේ කතාව අනේ මට මේක බේරන්නේ කියලා නෑ නොදැන හිටීම වැරදෙන් බෙදීමට කාරණාවක් වාහනේ වාහනයක් පදවනකොට මේ පාරේ කොච්චරද වෙයි කියලා දැනගන්න. මේ වගේ තමයි කර්මය පිළිබඳව නොදැන හිටියයි කියලා විපාකවල කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ. අපි මේ විදුලිය ගැන නොදැන හිටියයි කියලා අත ගෑවට කරන්ට් එකන වැඩි හිටින්නේ නැහැ. අත ගෑවනම් අත ගහපු ගෑනු පිළිම කවුරු හෝ වේවා සතෙක් හෝ කරන්ට් එක වදිනවා. දේශීය තියෙනම් දේශීය තීරයට සාපේක්ෂ හානියක් කරනවා. 11 දාන 11 දාට සාපේක්ෂ හානියක් කරනවා. 33 දාන 33 දාක හානියක් කරනවා. අපි මේ පිරිසක් එක්ක වැඩ කරනකොට කාය ළඟ 110 තියෙනවද 220 තියෙනවද 11000 තියෙනවද 33000 තියෙනවද කියලා දන්නේ නැහැ. ඒ නිසා ලබ්බට තිබ්බත පූලට කියන්න එපා. මේ ලබ්බ මේ පූල කියලා තේරුම් ගන්න නම් ඒ කර්මයාගේ මේ විපාක දෙන ස්වභාවය පිළිබඳව දුරට පරිසම් වෙන්න. විශේෂයෙන්ම භාවනා කරන ස්ථානක භාවනා කරන පිරිසක් එක්ක වැඩ කරනකොට අපිට කිසිම කෙනෙක් අව탁සීරුවක් කරන්න කිසිම කෙනෙක් හැලු කළ සලකන්න තව කෙනෙක් උසස් කළ සලකන්න අපිට අයිතියක් නැහැ අපිට තියෙන අපි සියල්ලම සංසාරේ බය දක්නා වූත් සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන අය නිසා හැම කිනාම වැරදි සහිත ඇත්තෝ හොඳ වෙන්න කටයුතු කරන ඇත්තෝ ඒ නිසා අපි ඒ ඇත්තන්ගේ වැරදි නිසා අපි කර්ම රැස් කරන්න ඕනෙත් නැහැ අපි අමාරු වැටෙන්න ඕනෙත් නැහැ ඒ නිසා හැම කෙනෙක් එක්කම සලකනකොට කර්මයන්ගේ විපාක පිළිබඳව හොඳ දැනුමකින් හිටියොත් හැම චිත්තක්ෂණයකම අපිට පිං කරන චිත්තක්ෂණයක් වෙන්නේ නැහැ, පවු නොකර සිටින චිත්තක්ෂණයක් වෙනවා. හැම වෙලාවෙම වග බලා ගන්න ඕනේ මේ වෙලාවේදී අනම්මනම් කරන්න ගිහිල්ලා අනවශ්‍ය කර්ම රැස් කරලා අනවශ්‍ය සංසාර දික් කර ගන්නවද නැත්නම් රැස් වෙන්න ඉඩ තියෙන යම් කර්ම කොටාසයක් රැස් නොකර සිටීම තරම් අපි සදාචාර සම්පන්න ඕක තමයි මනුෂ්‍යයා සදාචාර බව මනින්න තියෙන එකම මිම්ම. අනවශ්‍ය විදිහට Tamanට රැස් වෙන්න ඉඩ තියෙන කර්ම කොටාසයක්. ඒකේ භයානකම දැනගෙන අරසා කරගත්තොත්. කයෙන්, වචනේ, හිතෙන්. එයාට තමයි අපිට කියන්න පුළුවන් ආර්ය පුද්ගලයයි කියලා, උසස් තත්ත්වයටපත් වෙච්ච පුද්ගලයයි කියලා, මහත්ම ගති තියෙන කෙනෙක් කියලා, හැදිච්ච කෙනෙක් කියලා, සભ્યත්වගත පුද්ගලයෙක් කියලා. ඒක මේ අපේ අම්මට තාත්තට බාර දෙන්නත් බෑ. ගුරුවරයාට බාර දෙන්න බෑ. Taman ඒක පිළිබඳව හොඳට දැනගෙන කටයුතු කරන්න මේ වගේ විපාක ධර්ම කොහොමද ඒ යාන්ත්‍රණය වැඩ කරන්නේ කියන එක අපි දැනගන්න තියෙනවා. ඒ වගේම කම්ම නිරෝධයක් කම්මේට ආසන්න කාරණාව මේකයි කියලා දැනගන්නා වගේම දැන් මේ එවැනි කර්මයක් මාතුල ක්‍රියාත්මක වෙන බව දැනගන්නා වගේම ඒ කර්මයේ ඡේ වෙලා යන හැටි, වැය වෙලා යන හැටි, නිරුද්ධ වෙලා වෙන හැටි වෙලාවේදී දක්මුකු වෙන්නේ නැතුව මේ තමයි කර්මයේ මුල මේ තමයි මැද මේ තමයි නිරුද්ධ වෙන වෙලාව. හොඳ එකක් වෙන්න පුළුවන් නරක එකක් වෙන්න පුළුවන්. නිසා කර්මයේ Nirodhaය පිළිබඳව ආબોධයෙන් ඉඳන තුන් ස්ථානෙම සමාන සතියකින් තුන් ස්ථානෙම සමාන අප්‍රමාදයකින් තුන් ස්ථානෙම එලඹ සිටි ගතියකින් දල්වාගත් වීර්යයෙන් බලන්නේ හිටියොත් මේ කර්ම සමාරව හරි බරපතල දේවල්. ඒකටත් මුලක් මැදක් අගක් තියෙනවා. සමාරව ඊටාම තුනි පුංචි දේවල්. ඒකටත් මුලක් මැදක් අගක් තියෙනවා. අන්නේ අග ඒ යම් බරපතල හොඳ කර්මයක් වැඩ කරනකොට බරපතල නරක අකුසල කර්මයක් ඇති වෙනකොට ඇති වෙන මානසික ආතතිය නිසා බොහෝ දෙනෙකුට ඒ කර්මයේ කෙලවර දැක ගන්න තරම් ඉස්පාසුවක් හිතේ හිටින්නේ ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් ගතියක් එන්නේ අර ඇතිවෙච්ච කර්ම ක්‍රියාත්මක වෙන වෙලාවේදී ඇතිවෙච්ච අර තද්ද මානසික ආතතිය නිසා ආවේගය නිසා අවසානයේ දකින්නකොට ඒක දිහා බලන්නේ දැවෙන පිච්චෙන ඇස් දෙකකින් එහෙම නැත්නම් දැඩි ආසාවකින් ඒ නිසා කර්මයක ගෙවි යාම ස්වરૂපය දැක ගන්නවා කියන එක කර්මය දැනගන්න ඕනේ කර්ම නිදාන දැනගන්න ඕනේ විවිධත්වය දැනගන්න ඕනේ ඒක Tamanට ඇති කරලා දෙන නපුරු ඵලය දැනගත්තර කෙනෙකුට විතරයි සිද්ධියක් සම්පූර්ණ ඉවර වෙනකන් බුදු කෙනෙක් වාගේ තමන්ගේ දෙයක් නෙවෙයි වගේ ඒකේ විපාකේ දැක ගන්න පුළුවන්. නිරෝධය දැක ගන්න පුළුවන්. අන්න එවැනි කෙනෙකුට පමණයි කම්ම නිරෝධ ගාමිනී පටිපදාව දැනගන්න පුළුවන්. දැක දැක දන දන කර්ම ගෙවම් කරන ක්‍රමය දැක ගන්න පුළුවන් වෙන්නේ මේ අපි සලන මේ අපි තවන මේ අපිට වද දෙන කර්ම ඇවිල්ලා අපි ඔය නටවලා රූපෙට නටවලා යනකොට ඒ තොවිලේ හමාර වෙන තැන හොඳට බලහන් ඉන්න පුළුවන්. කයෙන් අහුවෙන්නේ නැතුව වචනෙන් අහුවෙන්නේ නැතුව හිතෙන් අහුවෙන්නේ නැතුව අන්න ඒ කෙනාට තේරෙනවා මේ හැම කර්මයකම හමාරේ නිවන තියෙනවා. ඒ නිවනට රොංගන්න මලකට වහන බඹරෙක් මල නොතල පැණි ගන්නව රොංගන්නා වගේ මෙච්චර වද දෙන කර්මය හරහා සංසාරේ තීරුම් අරගෙන ඒකෙන් ගෙවම් කරන තැනට යන්න නම් කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන එක බුදුහාමුදුර අපිට උගන්වන්නේ බුදුරජාණන්සේ කියන මෙන්න මෙම ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ දැකකන උදේ ඉඳලා හැන්ද වෙනකන් ලක්ෂ කෝටි ගාණකින් සිදුවෙන මේ කර්ම දිහා අඩු ගානේ මුල බලපං පුළුවන් නම් මුලමැද දෙකම බලපං නැත්නම් මුලමැද අග තුනම බලපං ඒ බලනකන් මේක අනුංග එකක් වගේ කර්මය කියන මාතෘකාවේ සමීකරණය මේකයි සර්කිට් එක මේකයි කියලා බලන්න වගේ බලලා ඒක තමන්ගේ වාසියට හරවගෙන සංසාරයෙන් ගැලවෙන්න කටයුතු කරන කම්ම නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියන නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය තේරුම් ගන්න නම් එකක් හෝ දෙකක් හෝ තුනක් හෝ හතරක් කර්ම ගෙවෙද්දී ඒකෙන් තමයි පිච්චෙද්දි තමයි තමයිලාට ඒකෙන් නැත්නම් උඟක් පිනවද්දි සැනසෙද්දි ඒකදී අනුංග දෙයක් වගේ බලා ඉන්නවා කියන එක ඒක පුංචි වැඩක් නෙවෙයි ආන්න මේ කාරණා හය අපි මේ මතක් කිරීමක් අසෙන් මේ වෙලාවේදී කරේ හඳුන්වා දෙනකොට මේ දවස් ටිකේදී අපි මේ දේශනාවලදී මතු කරගන්න උත්සාහ කරනවා. ඉතින් ඒක හුදු පොතේ දැනුමට සීමා කරන්නේ නැතුව අපි එදිනදා ජීවිතේ කරගෙන යන මේ ආනාපාන සති භාවනාව, එතනින් ඥාන සක්මන් භාවනාව වගේ දෙයකට සම්බන්ධ කරමින් ඒ වගේම අපිට යම් ප්‍රමාණයක දහම් පාසල් ගිහිල්ලා ඉස්කෝලේ බුද්ධඝම් පන්ති වලට ගිහිල්ලා ඇති කරගත්තේ කර්ම පිළිබඳව තියෙන මූලධර්මත් ප්‍රයෝජන ගනිමින් ඉදිරියට ගෙනියන්න උත්සාහ කරනවා. ඒ අනුව අපි කම්මම්බික්කවේ වේදිතබ්බම් කියන එකට දැන් බහින්දයි ලෑස්ති. බුදුජන් වහන්සේ අපිට ආරාධනා කරන භික්ෂුන් වහන්සේලා ආරාධනා කරන මහණිය උඹලා කර්ම පිළිබඳ දත යුතුයි කියන කාරණාවට අපි දැන් පාර කපාගෙන තියෙනවා. ඊට පස්සේ නිබ්බේධික සූත්‍රය කියවනවා නම් මම නැවතත් මතක් කරනවා අංගුත්තර නිකාය චක්කනිපාතේ සඳහන් වෙලා තියෙන්නේ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා මේ මාතෘකාව දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ චේතනාම් භික්කවේ කම්මං වදාමි කියන මේ ප්‍රකාශය අපි සමහරට අහලා තියෙන ඉඩ තියෙනවා. චේතනාවටම මම කර්මය කියලා දේනසා කරනවා කියන. ඉතින් මේකේ පේනවා කර්මයේ ක්‍රියාත්මක වෙන ක්‍රම තුනක් තියෙනවා කායික වාචසික මානසික කියලා. මේ තුනටම මුල් වෙන්නේ චේතනාව නැමැති මානසික ධර්මය. ඒ නිසා කායික වශයෙන් මේක ප්‍රකාශයටපත් උනාත් වාචසික වශයෙන් ප්‍රකාශයටපත් වුණත් මානසික වශයෙන් ප්‍රකාශයටපත් වුණත් ඒක යටින් යන රැල්ලේ තියෙන්නේ නාම ධර්මයක් පමණයි. ඒක නිසා මනෝපුබ්බංගම ධර්මයක අපි මේ කටයුතු කරන්නේ. මනෝසෙට්ඨා මනෝමය. ඒ නිසා අපි නටවන නැටවිල්ලේදී එළියට පේන්න තියෙන අඟර දඟර නැටුම හෝ අපි කරන කතාවෝ හිතවිල්ලට පිටිපස්සේ තියෙන්නේ සම්පූර්ණ මානසික වැඩ පිළිවෙල. ඉතින් මේක සරුවච්චන් වහන්සේ දැන් අවුරුදු 2600කට ඉස්සර වෙලා මේ නාටකම පිටිපස්සේ තියෙන නාම ධර්මයක්. අන්නේ නාම ධර්ම ප්‍රකාශිත අවස්ථාව තමයි මේ කායික කායද්්වාරය කියන්නේ, වචීද්්වාරය කියන්නේ, මනෝද්්වාරය කියන්නේ. ඒ නිසා මේ තුන කොච්චර කීකරු කරත්, මේ තුන කොච්චර හදාගත්තත් අර ඒකට මුල් වෙන චේතනාවේ හික්මීමක්, චේතනාවේ පස්සද්ධියක්, චේතනාවේ සංසිඳීමක් ඇති වෙන ඇති වෙන තාක් ওই කයේ කරන මොන්නම සංහිඳියාවකවත් කෙලවරක් දකින්න හම්බ වෙන්නේ අපිට සමහර විටක සාන්ත දාන්ත තීන්ත කූඩු වගේ ඉන්න පුළුවන්. පිටියර චේතනාවේ තියෙනවනම් නපුරක් කවදා ඔය සාන්ත ගතිය නැති කරන අර නපුර මතු කරනවා. ඒ වගේම අපිට ලස්සන වචන කතා කරන්න පුළුවන්, හොඳ දේශනා දෙන්න පුළුවන්, බොහොම ක්‍රාම්‍ය වචන අයින් කරලා බොහොම හොඳ වචන කතා කරන්න පුළුවන්. ඒක සඳහා හසුරවන්න පුළුවන්. ඒ හැසිරුණාට අර චේතනාවගේ හැසිරීමක් චේතනාවගේ විනයගරුත්වයක් චේතනාවන්ගේ යම් විදියක හික්මීමක් උනේ නැත්තම් ඒ වචන වෙනුවට පරස වචන කොයි වෙලාවෙයිද කියලා කියන්නේ. ඒ වගේම අපි වේලාවකට භාවනා කරනකොට මනස ඉතාමත්ම සාන්තයි සුන්දරයි සතිය තියෙනවා සමාධිය තියෙනවා ප්‍රඥාව තියෙනවා සද්ධාව තියෙනවා විරිය තියෙනවා මේ වෙලාවට බොහෝම ලොකු සාසනික හැඟීමක් ඇති වෙනවා හරි හොඳට හිතනමුත් ඒ හිතම තව ස්වල්ප මොහොතකින් ගෝවා කිත්ත ගලේ ගැහුවා වගේ, කම්බරෑ පොළව ගැහුවා වගේ මොනවාක්වත්ම ගන්න බැරි තැනකටපත් වෙනවා. එදාට වහකණ්ඩ හිතනවා, කෝච්චියට බෙල්ල තියන්න හිතනවා, අපි මොදි පණින්න හිතෙනවා. ඒ මොකද අර චේතනාවගේ තාම හික්මීමක් වෙලා නැහැ. ඒ නිසා ਸਰවචනන්ත මේ සියල්ලම පිටු කරලා තනි වචනෙන් නැත්නම් තනි වාක්‍යයකින් නැත්නම් තනි සමීකරණයකින් කියනවා චේතනාම්බිකවේ කම්මං වදාමි කියලා. ඉතින් මේකේ අනිත් පැත්ත තමයි ඔය ඒ වකට ਸਰවචනන්තයේ ඉන්න කාලේ වැඩ හිටිය ඒ නිගණ්ඨනාත පුත් සඳහන් කරුවේ කාය දණ්ඩේ ප්‍රසිද්ධයි. නැත්නම් ප්‍රමාණ කරන්න වෙන්නේ කාය දණ්ඩේ හරහා ඒක තමයි ලොකුම දීගාට වචී දණ්ඩේ ඊගාට මනෝ දණ්ඩේ. ඒ නිසා කාය දණ්ඩේ කීකරු කිරිල්ල විතරයි යාගේ ශාසනය. නමුත් සර්වඥාචර්යව කාය දණ්ඩේ කාය ක්‍රියාව කොච්චර කීකරු කළත් වචනේ ක්‍රියාව කොච්චර කීකරු කරත් හැබෑ වෙනසක් වෙන්න නම් පෞරුෂත්ව වෙනසක් වෙන්න නම් යාදෙන වෙනසක් වෙන්න යටින් තියෙන මනසේ එහෙම නැත්නම් අපි කියනවා නම් චේතනා මට අවසරයක් දෙන්න. ඔකට අපි සංස්කාර කියලා කියනවා. මේ සංස්කාරයන්ගේ වෙනසක් ඇති වෙන තාකල් හැබැයි වෙනසක් වෙන්නේ නමුත් ඒක යෝගාවචරය පටලවා ගන්න නරකයි. ඒ නිසා අපි මේ එව්ව පැත්තක තියලා මේ සංස්කාර වෙච්චට කෙලිම බහින්න පුළුවන් කියලා. එහෙම කරන්නත් බෑ. සංස්කාරයන් පිළිබඳ අවබෝධ කරගන්න හෝ සංස්කාරයන් පිළිබඳ වැඩට බහින්න දානෙ ඉතාම අවශ්‍යයි. ඊට පස්සේ සීලය උඟක් අවශ්‍යයි. ඊට පස්සේ සමාධිය උඟක් අවශ්‍යයි. ඊට පස්සේ විතරයි ওই සංස්කාර වලට අත තියන්න පුළුවන්. නිසා එකෙන් අදහස් කරන්නේ මේ සීලයෙන් කරන කායික සංවරය, වචී සංවරය මේ භාවනා කරන අයට ඕනේ නෑ. අපි ඉන්නේ ඊට වැඩි ඉහළ මට්ටමක කියන එක නෙවෙයි කරන්න හදන්නේ. බෑ වෙනසක් ඇති වෙන්න නම් යෝගාවචරයේ චේතනා වගේ සංහිඳියාවක් වෙන්න ඕනේ. මෙන්න මේ චේතනා පිළිබඳව විස්තර කරලා බලනකොට අපි චේතනාවගේ දාසයෝද එහෙම නැත්නම් අපි චේතනාවගේ ස්වාමිවරුද කියලා බැලුවොත් අත උස්සලා මම ස්වාමි මම චේතනාවන්ගේ ස්වාමිත්වයේ තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන් කෙනෙක් මේ විශාල විශ්ව කිසි කෙනෙක් නැහැ. ඔක්කොම චේතනාවගේ දාසයෝ. චේතනාවන් විසින් නටවන රූකඩ ටිකක් මෙතන තියෙන්නේ. නැටුවට පස්සේ අපි ඒක සාධාරණීකරණය කරන්න බුදුමාකාර කතා කියනවා. ඕක තමයි වැඩිහිටි ජීවිතය කියන්නේ ඩල් සයිකොලොජි කියලා කියන්නේ ඕකද. කරන්න තියෙන විශ්සු තීරම කරනවා. කරලි වුණාට කෙලුණාට පස්සේ අර මූල ධර්මයේ මූල ධර්මයෙන් පෙන්ලා කියනවා නෑ නෑ මං කිරුවේ මේක නිසායි අරක නිසායි කියලා අර චේතනාව සාධාරණීකරණය කරන්න හදනවා. අන්තිමව රැවටෙන්නේ තමයි වරදින්නේ තමයි. එහෙම කෙනෙක් කවදාවත් චේතනාව හික්ම වීම විනයක හික්මීමක අඩිය බව තේරුම් ගන්නෙත් නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕනේ මේ චේතනාව අපිව නාශනුවක් දාගත්ත මීහරකෙක් වගේ රූකඩයක නූල් වලින් ඉන්න රූකඩයක් වගේ නටවනවා අපි මෙතෙක් කල් කෙරුවේ නටපු නාටකම සාධාරණීකරණය කරන්න උත්තර බඳපෙක විතරයි. අපි කවදාකවත් මේ සූත්‍රය දැක්කේ නෑ. නූල් සූත්‍රය දැක්කෙත් නෑ. චේතනා වැඩ කරන හැටි දැක්කෙත් නෑ. ඒක බලන්නත් බෑ. ඒ නිසා ඊතන තියෙන්නේ ප්‍රහේලිකා ස්වරූපයක්. නමුත් අපි උත්සාහ කරලා බලනවා මේ සීලය හරහා, සමාධිය හරහා, ප්‍රඥාව හරහා අල්ලපු ගෙතර එක්කනාගේ චේතනාව බලනවා වගේ තමන්ගේ චේතනාව දිහා සියලු විචල්්‍ය සාධක හිර කරලා චේතනාවට විතරක් නටන්න ඇරලා කොහොමද මෙයා නටන්නේ කියලා බලන එක මම කියනවා විපස්සනා යෝගාවචරයේ තියෙන සිල්ලක්කාරකම කියන්නේ උන්නෝකර. විපස්සනා යෝගාවචරයේ තියෙන රැඩිකල් වාදීකම කියලා කියන්නේ සියලු විචල්්‍ය සාධක හිර කරලා චේතනාවට පිටිය දෙනව නටපන් කියන. නටලා බලාගෙන ඉන්නවා මෙයා මොන පදයකද නටන්නේ උඩරට නටුන්ද පහතරට නටුන්ද කටුසු නටුන්ද වට්ටක නටුන්ද නටන්නේ කියලා බලාගෙන ඉන්නකොට වෙන කවුරුත් නටන නාටකම් බලන්න වෙලාවක් නැහැ ඉතින් Taman දවසක් ඇතුළත පෙන්නන නාටකම් ටික දිහා බැලුවොත් තේරෙන පටන් අරගෙන අපි සංසාරේ කොච්චරක් කෙලපු කෙලියක්ද මේ කෙලින්නේ කියලා කවදා හෝ ඒ අඩියේ වැඩපිළිවෙල දකින්න පටන් අරගත්තොත් අපිට කිසිම අයිතියක් කිසිම සාධාරණ එමයි මෙහෙම නෙවෙයි කියන්න ඕන සදාචාරාත්මක වටින අගයක් නෑ තව කෙනෙකුගේ වැරද්දක් දකින්න. මොකද Tamange එකේ කිසිම හැදීමක් වෙලා නෑ. හැදිලා තියෙනවා නම් හැදිලා තියෙන නිකන් ඔය කායික ක්‍රියා ටිකක් අපි කීකරු කරගෙන උපමට්ටම් කරගෙන ඉන්නවා. ඒ නිසා අපි හැදිච්ච මිනිසු කියලා කියනවා. වචනේ යම් ප්‍රමාණයක් අපි කීකරු මට්ටම් කරගෙන ඉන්නවා මේ මේ වචන කතා කරන්නේ නෑ කියලා පොරොන්දු වෙලා. නමුත් ඒවා කතා කරන වෙලාවලුත් එනවා. ආපු වෙලාවට අර කොක්කම හොදලා යනවා. මොකද චේතනාවේ කිසිම කිකරකමක් නැහැ. ඒ නිසා චේතනාම් බික්කවේ කම්මං වදාමි කියන එක විස්තර කරලා බලනකොට මම ආරාධනා කරනවා බය වෙන්න එපා. ඒක දැනගත්තත් නොදැනගත්තත් ඔය යන්ත්‍රණේ වැඩ කරනවා. ඒක දැනගෙන මෙච්චරක් පැති රාත්තල් ගන්න බඩේ කියලා දැනගත්තට ඒක වැරද්දක් නෙවෙයි. අපි ඒකට විවෘතව මොන දෙමු යෝගාවචර විදියට අපි මේ දවසක් පුරා ක්‍රියාත්මක වෙන නැටන මේ නඩන නාඩගම නැත්තම් රංගන භූමිකාවේදී අපිට නොදැනුවත්ම චේතනාව අපි කොච්චරක් මෙහෙवला තියෙනවද කියලා. ඒකට අපි ඇත්තටම අපිත් එක්ක වැඩ කරන අනෙකුත් සබ්‍රක්‍මචාරින් වහන්සේලා නැත්තම් යෝගාවචරය කණ්ණාඩියක් කරලා බලන්න ඕනේ. ඒකොල්ල දකින්නේ අපේ කායික වාචසික මානසික ක්‍රියා විතරයි. ඒ හරහා යාත්ව අපිට ප්‍රතික්‍රියා කරනවා. ඒ ප්‍රතික්‍රියාවේදී Taman ඊ타ත්ම සංවේදී වෙන්න ඕනේ. මේ ඇත්ත මේ දැක්කට මම මේ විදිහට හැසුරුනායි කියලා මම ඇත්ත මගේ චේතනාවේ මේකද තිබුණේ මම මේව කතා කරනකොට ඇත්තට මේකේ වැටහුණා ඇත්තටම මම ඒක වටලා දෙන්නත කතා කරේ එතන ඒ වෙලාවේ මානසිකත්වයේ මම මොකද්ද තිබුණේ කියලා අර ගාන්ටාරයකට ගහලා ඒකින් එන සද්දේ දිහා අහලා වගේ කන්දක් හඳුලාලලක් මැදට ගිහිලා කෑ ගහලා එන දෝංකාර සද්දේ අහනවා වගේ අපි කරන ක්‍රියාවක් කරා තව කෙනෙක්ගෙන් එන ප්‍රතික්‍රියාව දිහා බලලා එයින් අපිට තේරුම් ගන්න පුළුවන් නම් මම මේක කරපු දෙයක්ද නැත්නම් මට වෙච්ච දෙයක්ද කියලා අන්න එදාට තමයි යෝගාවචරය කියන නමට අපිට ගැළපෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේ බාහිර පරිසරය නැතුව යෝගකම් කරන්න බෑ. අපි එක වැඩ කරන පිරිසක් එක්ක ඉන්න ඕනේ. ඒ වැඩ කරන පිරිසේදී අනිවාර්යයෙන් මේ ඇත්තෝ රාව ප්‍රතිරාව දෙනවා අපි කරන වැඩවලදී. අන්න ඒක දිහා බලලා අපි අදහස් කරපු දෙයද sannivedana වෙලා තියෙන්නේ. මම මේක පෙන්වන්න හදපු දෙයද ඇත්තෝ දැකලා තියෙන්නේ. මම හිතපු දෙයද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් 100 200ක් හිතපු දේවල් නෙමෙයි වෙලා තියෙන්නේ. අන්න ඒක දිහා බලන්න පටන් අරගෙන ඉවරලා අපිට තාත් සබ්‍රක්‍මචාරින් වහන්සේ නමක් එක්ක. දැන් තවත් වැඩ කරන යෝගාවචරේ කතා කරලා කියලා කියන්න පුළුවන් අපේ හිතපු දේ නෙවෙයි වෙලා තියෙන්නේ. කියපු දේ නෙවෙයි ඇහිලා තියෙන්නේ. පින්නපු දේ නෙවෙයි දැකලා තියෙන්නේ. ඉතින් මේ ලෝකෙ දිගටම තියෙන sannivedanaye බරපතල ප්‍රශ්නය. මේක මම හිතන්නේ හොඳම නිදර්ශනයකට ගන්න තියෙන්නේ ගෙදර ගෑණි මිනිහා දෙන්නගේ රණ්ඩු දිහා බලනකොට හොඳටම පේනවා මිනිහා මොකද්දෝ කියන්නේ ගෑණිට ඇහින්නේ වෙන්නේ මොකක්ද කියන දේ ඇහෙන්නෙත් නැහැ, කරන දේ බේන්නෙත් නැහැ. මොකද පණන් අර ගන්නකොටම එයා පිළිබඳ චිත්‍රයක්ම වාගෙන තියෙන එකේම තමයි. ඉතින් ඒක යෝගාවචරයට පුළුවන් භවනාවට ආහාරයක් කරගන්න. ඒ වගේම සරුවචන විශේෂණ කළ තියෙනවා චේතයිත්වා භික්ඛවේ කම්මං කරෝති කායික කායේන වාචාය මනස. මහන්නේ මේ කයෙන් වචනයෙන් මනසෙන් යම් කර්මයක් රැස් වෙනවනම් රැස් වෙන්නේ හිතලා කරපු දේවල් වලින් විතරයි. ඒක හරි මේ විස්තර විශේෂරු බලන්න විග්‍රහ කරලා බලන්න හොඳ වටින දෙයක්. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන වැඩවලින් යමක් හිතාමතා කෙරුවනම් එච්චරයි කර්ම වෙන්නේ. අපි හිතාමතා නැතුව ගොඩක් දේවල් සිද්ධ වෙනවා. ක්‍රියාත් සිද්ධ වෙනවා, වචනත් සිද්ධ වෙනවා, හිතවිලි සිද්ධ වෙනවා. එකක්වත් මේ කර්මය කියන විශේෂයට අදාළ වෙන්නේ නැහැ. කර්මය කියන විශේෂයට අදාළ වෙන්නේ හිතාමතා කර දේ පමණයි ඒක ਸਰවචනන්සේ සඳහන් කරන්නේ මානසිකත්ව මේ මේ හිතෙන් හිතලා චේතයත්ව බික්කවේ කම්මං කරෝති කායේන වාචාය මනස යමක් හිතලා හිතාමතා කිව්වා නම් හිතාමතා කෙරුවා නම් හිතාමතා හිතුවා නම් එච්චරයි කර්ම විශේෂයට වැටෙන්නේ නමුත් පෘථග්ජනියෙක් ගත්තොත් ඒ පෘථග්ජනය ගැන පොත් ලැබීමක් නැහැ මම මේ දේ කරාද නැත්නම් ඒ වෙලාවේ මගේ ඇතුන් උනාද කියලා මම මේක හිතලා මන්තලා කිව්වද නැත්නම් මගේ අතින් ඒ වෙලාවේ කටෙන් එළියට පැන්නාද මම මේ හිතුවද නැත්නම් මට හිතුණද කියලා කිසිම පෘථග්ජනෙක් සතියෙන් නැතුව ඉන්න කිසිම කෙනෙක් ගාව දවස හැන්ද වෙලා බලනකොට කරපු දේ සහ වෙච්ච දේ අතර වෙනසක් ඇති කරගන්න බැරි නම් ඒක සුද්ධ කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයි. කවදා හෝ යෝගාවචරය කියලා කියන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් සති මාත්‍රාව පවත්වන ශක්ති ප්‍රමාණේ මේක මම කෙරුවා මේක මට වුණා. මේක මම බැලුවා මේක මම දැක්කා. නැත්තම් පෙනුණා. මේක මම ඇහුවා නැත්තම් මේක මට ඇහුණා. මේක ගන්ධ රස පහස මම හිතල මතල කරා නැත්තම් මට ඉබේ දැනුණා. නැත්තම් මේක මම හිතුවා නැත්තම් මේක මට හිතුණා. අන්න ඒ පිළිබඳව ඊරැඳ ගන්න බැරි තාක්කල් කවදාකවත් අපිට යන්නේ ඉදිරියටද පස්සටද කියලා හිතා ගන්න බෑ. සම්‍යක් දෘෂ්ටිකද මිත්‍යා දෘෂ්ටිකද කියලා හිතා ගන්න බෑ. යෝනිසමනසිකාරද අයෝනිසමනසිකාරද කියලා හිතා ගන්න බෑ. ඉතින් අපි තව කෙනෙකුට නඩුව මේ බාර දෙනකොට අපිට හරියට කියන්න වෙන්නම් ඒ වෙලාවේදී මොන චේතනාවෙන්ද මේක කරේ කියලා කවදාකවත් පෙරක දෝරුවට තේරෙන්නේ නැත්නම් නඩුව නඩුකාරට තේරෙන්නේ නැහැ. මේකට මම ලස්සන නිදර්ශනයක් කියන්නම්. මෙතන ඉන්න උගව දෙනෙක් දන්නවා ඇති සීලය කියලා කියන්නේ කය වචන දෙක සම්බන්ධ කතාවක්. කය වචන දෙක දුස්චරිත නම් දුස්සීලයි කියලා කියනවා. කය වචන දෙක සුචරිතේ නම් සුසීල්වන්තයි කියලා කියනවා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් ආචාර ධර්ම වලට වැටෙන්නේ සමාජයේ අපි දකින්නේ හිතන දේවල් නෙවෙයි. අපි කරන කියන දේවල් යනු තමයි අපි පරිසරය අපිට ප්‍රතිචාර දක්වන්නේ. අපි හිතන දේ කාටවත් හොයන්නත් බෑ. ඇත්තටම කියනවා අපිට හොයන්න බෑ. නමුත් ਸਰවචනාංශයට බරපතල විනිශ්චය කරන්න දැන් සංඝයා වහන්සේ නම අතින් වැරද්දක් සිද්ධ වෙනවා. දැන් සංඝයා වහන්සේ පොරොන්දු වෙලා තියෙන්නේ කෝටි සංඝර සීලය රකින්න. දැන් මේ සංඝයාට දැනෙන කුකුසක් ඇති වෙලා තියෙනවා මම මේ දායකෝ දෙන්නේ වළඳලා සීලයක් රකින්නයි කියලා පොරොන්දු වෙලා ඉසමුඩු කරගෙන සිවුරක් දාගෙන හිටියට මං අර දේ කරාද නැත්තම් කෙරුණද මං ඇත්තම සංඝයාද නැද්ද? මම සංඝ භාවයෙන් චුත වෙලාද නැද්ද කියලා අපි හිතමු බරපතල ප්‍රශ්නයක් ආවා. ඉතින් මේ සංඝයාගේ ඔළුව තියෙන දැන් තද මානසික අවුලකනේ දුකක් වැරද්දක් කරලා අපි කුකුස කියලා කියනවා මේක නැත්නම් ආපත්‍යක් සිද්ධ වෙලා. ඉතින් යා ගිහිල්ලා විනයාචාර්ය කෙනෙකුට මේක කියනවා. මම මේ රාමණේර කෙනෙක් තමයි ඔබ සම්බදා භික්ෂුන් වහන්සේ නමක් ස්වාමීන් වහන්සේ මට මේ දේ සිද්ධ වුණා. මේ සිද්ධ වෙනකොට අසවලාට කායිකව රිදීමක් ඇති වුණා නැත්නම් කායික පිනවීමක් ආවා වාචසික හිදීමක් වුණා නැත්නම් වාචික පිනවීමක් වුණා මේක ආපත්‍ය කරද නැද්ද මේක විනයානුකූලව වැරදිලාද නැද්ද කියලා. එතකොට විනයාචාරින් වහන්සේ මෙයාව ප්‍රශ්න කරන්න පටන් ප්‍රශ්න කරලා විනයාචාරින් වහන්සේ අන්තිමටම යන්නේ මෙයාගේ චේතනා මොකද්ද කියලා බලන්න. ඒ කියන්නේ සීලෙට කය වචන දෙක පමණක් අදාළ වුණාට විනිශ්චය කරන්න වෙන්නේ චේතනාව අල්ලලා. ඒ චේතනාවට බස්සනකම් ඒ වෙච්ච සිද්ධියට යනකම් ගිහිල්ලා අරයා කලබලේ ඉන්නේ ලොකු ස්වයං විවේචනයක ඉන්නේ. එහෙම නැත්නම් ලොකු චිත්ත පීඩාවක ඉන්නේ. එසකොට මේ විනයාචාරිතුමා මේ චිත්ත පීඩාව ඉවර වෙනකම් වල්පල් කතා කරනවා. කරලා කරලා මේක සිද්ධ වුණේ කොහොමද? කවුරු ඉදිරියටද? කොයි වෙලාවේද? ඒකෝර තමන් මොන චේතනාවේද හිටියේ? දැන් සීලෙට චේතනාව අදාළ නැති වුණාට සීලය පිළිබඳ විනිශ්චයක් ගන්නකොට චේතනාවමයි අවසාන විනිශ්චයට එන්නේ. ඉතින් ওই සෙල්ලම තමයි ඔය වෙස්ට් එකේ ওই කරන මේ කවුන්සලින් කරනකොට හරි එහෙම නැත්නම් මේ ෆ්‍රී ඇසෝෂියේෂන් කියලා එකක් තියෙනවා. මානසික අසහනයක් ආවම ඒ මේ තෙරපිස් කෙනෙක් ළඟට ගිහිල්ලා කතා කරනකොට යා පුළුවන් තරම් අර මනුස්සයාට කතා කරන්න නැරලා අරගෙන යනවා මේ සිද්ධිය සිද්ධ වෙච්ච තැනට. හිතලා කරපු එකක්ද නැත්නම් වෙච්ච එකක්ද කියලා. ඒකට ගිය දවසේ තේරෙනවා ඇත්ත වශයෙන් වෙලා තියෙන්නේ සිද්ධ වෙලා නමුත් කෙරුවයි කියලා හිතාගෙනයි දෙස් දීගෙන තියෙන්නේ. මම දන්නේ මම මේ කියන්න හදන කරන්න හදන කාරණා වැටහෙනවද කියලා. ඒක නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් නිකටල්ලේ තියාන මේ තැවෙන තැවිලි වලින් 99%ක්ම හිතලා ගත්ත දුක් කරදර. එකක්වත් අපි කරපු වැරදි නෙමේ කෙරුවයි කියලා අපි ගැන හිතන නිසා අනිත් එක්කනට දුක් පිටයි වෙන්නේ නැති සතුටක් වෙන්නේ නැති මම වැරද්දක් කරුවා වෙන්නේ නැති කියලා අදාළ නැති නඩු තෝගයක් මේ උසාවිය වල ඇහෙන්නේ. නමුත් කිසිම කෙනෙකුට චේතනාවට බහින්න බෑ. සිද්ධිය වෙන වෙලාවේ සතිය හිටියේ නැත්තම්. සිද්ධිය වෙන වෙලාවේ මම මෙන්න මේ අදහස කිව්වේ මෙහෙමයි සිද්ධ වුනේ කියලා සපේලා කතා කරන්න අපිට ඒ ඒ අඳුරු ගුහාවට ටෝච් එකක් අහුවගේ එළිය වටලා දෙන්නේ සතිය තමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා චේතවිත්වා භික්කවේ කර්මං කරවති කායේන වාචාය මනස. මහණින් බල කර්ම කියන කර්ම කර්මේ සහ කර්මඵලයේ කියන මාතෘකාට වැටෙන්නේ හිතාමතා කෙරුවොත් පමණයි. දවසේ සිද්ධ සිදි වෙන වලින් 99%ක්ම හිතාමතා කරන දේවල් නෙවෙයි සිද්ධ වෙන දේවල්. කෙරුවා නෙවෙයි කෙරිච්ච දේවල්. නමුත් ඒ පුද්ගලයා කියනවනම් නෑ මේක කෙරුවමයි කියලා. ඒක මොකද කරන්නේ? ඒ කොල්ලයි කෙල්ලයි දෙන්නම ගඟක් අයිනේ දෝම ආදර ජවනිකාවක ඉඳද්දී කොල්ලා තින් කියවලු මං ඔයාට ආදරේ නැහැ. අර කෙල්ල ජබස් ගාලා බැලලා මැරුණා. ඊට පස්සේ නඩුවක් දැමලු මේ කොල්ලම ගිහිල්ලා උසාවියේ මායති මිනිවර්ම සිද්ධ වුණා. ඉතින් නඩුකාරයා පුළුවන් තරම් විමසලා බැලුවලු උඹ එහෙම අදහස උඹට දෙන්නේ හදපිරි ප්‍රේමයක්. ඒ ප්‍රේමෙන් ඒ වෙලාවේදී කිව්වා මම නිකන් කට වචනයක් කියුණා මම ඔයාලට ආදරේ නැහැ නැත්නම් ඔයාගේ මූණ ගැතයි ඔයාලගේ ගඳයි කට ගඳයි හරි මොනවා කිව්වයි කියන්නේ අර කෙල්ල බැලලා මැරුණා. එහෙම එකක් නෙවෙයි තිබුණේ ඇත්තටම බදාගෙන ඉබින ආදරයක්. ඒ වෙලාවේදී කියපිච්ච වචන අර කෙල්ල පැන්න. ඉතින් නඩුකාරයා කිව්වලු නැවත නැවතත් නැවත නැවතත් මේක කවදාකවත් වෙන්න බෑ මේ නිමරුවක් වෙන්නේ නැහැ කියලා. අරයා කහන්නේ නඩුකාරයා කිව්වා අර වලටම පැන්න මැරුණා. ඒ ජීවකනේ හිට වෙන්නේ. නඩුකාරයා හොඳටම දන්නවා මෙතන තියෙන්නේ මුළු හදින් මම ඇයට ප්‍රේම කරා අනාගත ප්‍රේම සීනම වෙමි. එහෙම ප්‍රේමයක් තියෙනවාදී ඔගේ වචන කියවෙනවා. නමුත් ඒක හිතලා කියන එකක් නෙමෙයි. නමුත් මේ වචන කොච්චර සංවේදීද කියනවා අනික් චරිතේ වහාම විනිශ්චය ගන්න. ගත්තට පස්සේ දැන් ඔන්න එනවා ප්‍රශ්නයක්. මේක මම හිතලා කරාද? ඒ වුණාට බලාගෙන ඉන්න මනුස්සයට තේරෙනවා මේ මනුස්සයාගේ එහෙම එකක් නැහැ කියලා. නමුත් අර මනුස්සයාගේ දුකට තියෙන ආශාව තමන්න දුක් දෙන ගතිය කොච්චරද කියනවනම් නඩුකාරයා නඩුවේ විනිශ්චය දුන්නා. මෙතන මිනිවරේ මේ චේතන නැහැ කරා. ආරයක්ෂයා ගිහිල්ලා ඒ කෝච්චියටම පයින්න නැත්නම් ඒ වලටම පැනලා මැරෙනවා. ඉතින් එහෙව් දුක් කෝටි ගණක් විඳින ලෝකේ සරුවච්චන් වහන්සේ බහුන්නං මතසෝ භගවා සත්තානං දුක්ඛ අපහත්තා කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ වචනයක් ඇදලා එළියට පෙන්නවා මේසා දුක් විඳින පු탁 යන ලෝකේ සරුවත් chance ඉර ඇඳලා පෙන්නන උඹලා ඇත්තටම කනගාටු වෙච්ච මේ මුළු කන්දරාවෙන් 100%කට විතරයි මිනිස්සේ ඉන්නේ. අනිත්‍යව අත්හැරලා දාපල්ලා. හිතලා කිරුවොත් විතරයි කර්මය රැස් වෙන්නේ. උඹලා හිතන දේ නෙවෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක බුදුහාමර කිව්වත් අපි කැමති නැහැ නේ අහන්න. අපේ දුකට තියෙන ආශාව නිසා අපි තමන තමන් දුක් දෙන ගතිය නිසා අපි අපි සාධාරණීකරණ හදන ගතිය නිසා උදේටලා හැන්ද වෙනකන් කනබත් සෑහෙන ප්‍රමාණයක් දිරවන්නේ මේ මානසික ආතතියට. එලාගත්ත පැදුරක සැනසিলা බුදියන්න පුළුවන් වෙන්නේ බොහොම සුළු වෙලාවයි. මොකද මේ චේතිතා චේතිත්වා කරෝති කියන එක හිතලා කරාද නැත්නම් හිතිලා උනාද කියන එක විස්තර කරලා දෙන්න දන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් භාවනාවට වාඩි වෙන්න කියනවා. වාඩි වෙලා කියනවා හොඳට පట్టල වාඩි වෙලා සමබර වෙලා අතපය හොඳට ලීච ස්වරූපෙන් කියන හුස්ම වැටෙන්න අරින්න කියලා. කරන්න බෑ. විචි හොසෝස් ගාලා දිඩ පටන් ගන්න. මේ මෙතෙක් කල හොඳට හුස්ම ගත්ත මනුස්සයා. දැන් හුස්ම වැටෙන්න දෙන්න බෑ. දැන් හුස්ම ගන්න හදනවා. මොකද ඉක්මනට නිවන් දකින්න. මොකද වෙන්නේ? සාමාන්‍ය හුස්ම මතයි අපිට මුලමඳාක බලන්නේ. මෙයා කරන්න හදන්නේ ඉක්මනට නිවන් දැකලා ඉතින් අදින්න පටන් ගන්නවා. ඒකල කියනවා ඉෂේකක්කමක් කියනවා. පිටිපස්සේ බෙල්ල පැටිපස්සේ මසල් එක රිදෙන්න පටන් ගන්නවා. රැයට නිින්ද යන්නේ නැහැ. නිදාගත්තට පස්සේ ඔළුව කරගෙන පටන් ගන්නවා. ඉතින් ඇහුවොත් එහෙම කතා කරලා මොකද කරන්නේ කියලා බහනදි මම ආනාපානි කරන්නේ. ඉතින් භාවනාව කරන්නේ නැතුව වෙන තැන් වල ආනාපානි කරනවත් ඉෂේකක්කම තියනද කියලා නෑ. එහෙම එකක් නෑ. මේ භාවනා කරනකොට තමයි මේ ඉෂේකක්කම එන්නේ. මොකද හේතුව මේ අසංස්කාරිකව වැටෙන හුස්ම දිහා බලපල්ලා කියලා සරුවචාන්සේට කියලා තියේදී සසංකාරිකව හුස්ම ගන්න යනවා. ඉතින් මේ පාඩම ඉගෙන ගන්න අවුරුදු 15ක් 16ක් ගියත් බය වෙන්න එපා. බය වෙන්න එපා. ඒක පවා වටිනවා. ඒක පවා වටිනවා අපිට කිව්වොත් උකට වෙන්න අරපන් කියලා අපිට කවදාකවත් ඒකට වෙන්න අරින්න බෑ. ඒක ඇගිලි ගහලාමනේ පුරුදු වෙලා තියෙන්නේ. ඒ තරම් ලෝකික ජීවත් වෙද්දී ඒ චේතිත්වා බික්ක මේ කම්මං කරෝති කායේන වචසා මනසා වාචාය මනසා කියන එකේදී අපිට පුංචි මේ පණිවිඩේ හිතේ තියාගත්තොත් අපිට කවදාද ගෙවන්න වෙන්නේ අපිට කටට වග වෙන්න වෙන්නේ අපිට කවදා හරි උත්තර බඳින්න වෙන්නේ හිතාමතා කරන දෙයක් පමණයි. එහෙම තරම් අපි අසත්පුරුෂද? හිතාමත අනුන්ට දුක් දෙන විදිහ අසත්පුරුෂකම තියෙනවා අපි ළඟ. තියෙන්න බලුවා නමුත් ඇත්ත වශයෙන් බලනවා නෑ. නමුත් අපි අසත්පුරුසයි හිතාමත නොකල දේවලුත් හිතාමත කිරුවා කියලා අර අසත්පුරුෂකම ගාව ගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටිකයයි අයෝනිසෝ මනසිකාරය ඉන්න මිනිස්සයයි භාවනා නොකරන කෙනයි කරන කෙනාගේ කිසි වෙනසක් නෑ. මුද තාම සතියේ සත්‍ය ආලෝකයට අහු වෙන්නේ නෑ. මේක මම හිතලා කරාද නැද්ද කියලා. ඒක අපිට ඇත්තටම භාවනා ආනාපානසති භාවනා කරනකොට උනත් කායනුපස්සන වේදනානුපස්සන ගෙවන් කළ චිත්තානුපස්සනාවට යනකොට තමයි මේක විශේෂ මාත්‍රකාවක් වෙන්නේ. එහෙම නැත්නම් හොඳට බරපතලින් කියනවා අනාගාමී වුණාට පස්සේ තමයි කෙනෙකුට මේක අත්දක ගන්න පුළුවන් වෙන්නේ මම මේක කරාද නැත්නම් වුණාද කියන එක. නමුත් මම මේ පෙන්ලා දෙන්න හදන්නේ මේ වැඩේ මේ එක්කෙනෙක් වෙනුවෙන්වත් තව කෙනෙකුට කරන්න බෑ. අඩු ගානේ දවසේ පොඩි වෙලාවක් අරගෙන මේ වෙලාව දිහා තමන්ගේ ශාරීරිය මොනවත් නොකර කෙරෙන්න ඇරලා ඒක දිහා පොඩ්ඩක් බලාගෙන ඉන්න අනුන්ගේ දෙයක් දිහා බලනකොට මේ මේ සතියට දෙන එක අර්ථකතනය සතිය කියලා කියන්නේ දේට වෙන්න ඇරලා මේ හුස්ම ගැනීම කියන එක හුස්ම පිට කිරීම කියන එක වෙන්න ඇරලා ඒක දිහා පිට කෙනෙක් බලා ඉන්නවා වගේ. අම්මා හොඳට බබා පොන්නලා බුති කරවලා බබා හුස්ම ගන්න දිහා ළඟ ඉඳලා බලන ඉන්නවා. ඒ වගේ Tamange කය තැම්පත් කරලා හුස්ම ගන්න හැටි බලන්න හිටියොත් බුදුහාමුදුරුව අත්ත පොළවේ ගහලා සාතික් කරලා කියනවා. එතනින් එහාට නම් වෙන්නේ සංසිඳීමක්මයි. හුස්ම දිහා යන්න ඇරලා බලාන හිටියොත් ඕනම කෙනෙකුට වෙන්නේ සංසිඳීමක්. නමුත් මේක ආයතෙන් හුස්ම ගන්න ගත්තොත් මට හුස්ම පේන්නේ නැහැ කියලා තටමන්න ගත්තොත් අනේ මට ආනපාන කරන්න බෑ මං කාලකන්ණී කියලා හිතන්න ගත්තොත් මේක ඇවිස්සෙන්න ගන්නවා. ඇවිස්සෙන එකට කියනවා අයෝනිසෝමනස්කාරය කියලා, මිත්‍යා දෘෂ්ටිය කියලා, කම්මස්ස කම්ම සම්මෝහය කියලා. මේ වෙන දෙයට වෙන්නරලා බලාන ඉන්න තරමට අපි ළඟ තියෙනවා නම් යෝගාවචර ගත ඒකගෙන කම්මස්සගත ඥානාලෝකය කියලා. මම මගේ ජීවිතේ මං හම්බෙලා තියෙන අවුරුදු 20 20 සමහරලාට පැනලා ආනාපානය කරලා තියෙනවා. මේක කරනවද කෙරෙනවද කියලා ඇහුවොත් එදා තමයි හිතලවත් තියෙන්නේ. ඉතෙක්කල් කරලා තියෙන්නේ හිතලා. කරලා ඉසේකක් උන් හදාගෙන කොන්දේ අමාරු හදාගෙන ආනාපාන බෑ කියලා අතහැරලා දානවා එක්කෝ. එහෙම නැත්නම් ඒකට සාප කර කර ඉන්නවා. ඒක නිසා ඒ හිතාමතා කරන දේ පමණයි කර්මය කියලා කියන එක මම මේ තුන්වෙනි වතාවටත් මේ ධර්ම දේශනාවදී මතක් කරන්නේ මෙන්න මේක පිළිබඳව වග වෙන්න. වග වෙන්න බෑ මුළු දවසේම. අපිට හොඳටම හිත හොඳට කැම ටිකක් අරගෙන සක්මන් කරලා විවේක හොඳට උෂ්ණ සීතල සමබර වෙච්ච වෙලාවක පැත්තකට වෙලා උට ඉඳගෙනම ඉන්න ඕනකමකුත් නැහැ. බස් එක යන වෙලාවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරු හරි දෙන්නේ කතා කරලා තමයි පැත්තකට ඉන්න පුළුවන් බලාගෙන ඉන්න පුළුවන්. දැන් මන් තුල මේ සිදුවෙන දේවල් මගේ කායික ක්‍රියා මේ වාචසික ඒවන නොවන තරමට හොඳයි වාචසික ක්‍රියා මානසික ක්‍රියා මම මෙතෙන්ට ඉන්නේ ඉස්සලා හිතාමතා කරපු දෙයක්ද මේ වෙන්නේ එහෙම නැත්නම් මේක ඇබ්බැහියට රුචි අරුචියට පෞරුෂත්වය හරහා වෙන එකක්ද මේක මගේ කියාගන්න වටිනවා තමන් හිතාමතා නොකරපු දෙයක් මගේ කියාගන්න එක තමයි ආත්ම සංකල්පය කියන්නේ හිතාමතා නොවි කරන දෙයක් මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන එක අනාත්ම සංකල්පය කියන්නේ. ඒ නිසා බුදුජානන්සේ කියන්නේ අනාත්ම සංකල්පෙ මෙයන්නේ කියලා. අපි හිතාමතා කරන දේකුත් තියෙනවා. හිතාමතා නොකරන දේකුත් තියෙනවා. නමුත් සර්වචන්සේ සඳහන් කරන්නේ මේ දෙකේ ප්‍රතිශතය ගත්තොත් හිතාමතා කරන දේවල් ටික නොගිනිය හැකි තරම් කුඩායි. නමුත් අපි දවසක් ඇතුළත චිත්ත පීඩා ගන්න ප්‍රදේශය ගත්තාම හිතාමතා කරත් නොකරත් Taman චිත්ත පීඩාව හරහා හිත කොච්චර අවුල් කරගන්නවද කියන එක බලන්න බුදුහාමුදුර දෙන වචනේ තමයි චේතීත්වා භික්ඛවේ කම්මං කරෝති කායේන වාචාය මනස. කියලෙනවා ඒ කියන කිසිම දෙයකින් කර්ම රැස් වෙන්නේ නැහැ. ඒවා බොල් එහෙම නැත්නම් ක්‍රියා කියන වචනේ අපි මේ ධර්ම සංග්‍රහය සඳහන් කරන රහතන් වහන්සේ නමක් අතින් සිදුවෙන වැඩ ක්‍රියා. ඒ වගේ කර්ම බීජ එකතු වෙන්නේ නැහැ. පිට කෙනෙක් බනනකොට පේන්නේ යා මේ තව කෙනෙක් වගේ වැඩ කරනවා පේනවා, කතා කරනවා පේනවා. නමුත් ඒකකින්වත් ඒ ඒ වෙලාවට අවශ්‍ය දේ සිදුවෙනවා මිසක් එමෙ හිතලා කරන්න ඕනකමක් සර්වචනාංශිතෝ රහතන් වහන්සේ නැති වට කියන ක්‍රියාශිත කියලා පසු කර්ම බීජය වගේ නැහැ. ඒ නිසා අපේ දවසක් ඇතුළත ගත්තොත් හුඟක් වෙලා අපි rahat වෙලා ඉන්නේ. නමුත් දන්නේ අර කක්ක ගොඩේනේ තියන්නේ ගිහිල්ලා. පිරිසිදුකම දන්නේ අපි හිතන තියෙන්නේ මේ හිතේ නම් කවදාකවත් නිවන තියන්න බෑ මේ හිතේ නම් පිරිසුදුකමක් තියන්න මේක නම් කක්කමයි කියලා. ඉතින් ඇත්තටම කක්ක තමයි කක්ක කියලා හිතුවේ. නමුත් ධර්මයේ දන්නවනම් ඒක නාල හිතෙනවා ඒ තරම්ම අපේ හිතේ කක්ක නම් මනුසාත්ම භාවයක් අපිට ලැබෙයිද? බුද්ධෝත්පාද කාලයක අපිට මනුසාත්ම භාවයක් ලැබෙයිද? මේ වගේ ඇහ කන දිවනාසය අංග පොළවක් සහිතව ලැබෙයිද? මේ වගේ කල්යාණ මිත්‍ර අපිට හම්බ වෙයිද? මේ වගේ අපිට භාවනා කරන්න හිතෙයිද? වෙන්න බෑ. මොකද මේ වෙලාවේදී අපි අපිට සාප කරගන්න වෙලාවේදී අපිට බුද්ධෝත්පාද කාලය මතක නැති වෙනවා මනුස්සකම මතක නැති වෙනවා මේ ක්ෂණ සම්පත්තිය මතක නැති වෙනවා කල්යාණ මිත්‍ර ලැබිච්ච බව මතක නැති වෙනවා ධර්මය අවබෝධ නැති වෙනවා අපිට තියෙන්නේ අපි අපායක ඉන්න නිරිසතෙකුටත් වැඩිය පාහර තුච්ච නොකෑමනා දහපතර පට්ට වඳුරු මිනිස්සු කියන. ඉතින් ඔය සාපිට බුදුහාමුදුරුවෝ වග වෙන්නේ ඒ සාපිට බුදුහාමුදුරුවෝ වග වෙන්නේ බුදුන්ස් කියනවා ඔබ නිකන් සංග්‍රහ කරලා බලපන් දවසක් ඇතුළත හිතාමතා කරනවද නැද්ද කියලා. ඒ නිසා මේ කර්මයේ පිළිබඳව කම්මම්බික වේදිතබ්බන් කියනකොට අපිට මාතෘකා තුනක් ඉස්සරහට ගන්න වෙනවා මේක තේරුම් ගන්න. මේ කර්මයේ ස්වභාවය තමයි කල කල දේ පල පල දේ. යමක් හිතාමතා කරා නම් කරපු ප්‍රමාණයට අපවදින. ඒක මේ කාල් මාක්ස් තුමත් කිව්වා අයිසස් අයිසෙක් නිව්ටන් උත් කිව්වා ඔබ අවකාශයේ ගමන් කරන දෙයකට තට්ටු කරොත් තට්ටු කරන ප්‍රමාණයට සාපේක්ෂව ප්‍රතික්‍රියා කරනවා ඒක පෙත මාරු කරනවා ඒක තමයි බුදුහාමුදුරුත් කිව්වේ නමුත් හොඳටම මතක තියාගන්න කාල් මාක්ස් මා ඒකෙදී චේතනාවේ සම්බන්ධතාවය දැක් ගන්න තරම් හොඳට පණක් තිබුණේ නැහැ ශක්තියක් තිබුණේ නැහැ අයිසෙක් නිව්ටන් තිබුණේ නැහැ බුදුරජාණන් වහන්සේ කියනවා මේක බලපාන්නේ චේතනා පූර්වක කරන දේවල් වලට පමණයි චේතනාපූර්වක කරා නම් ඒහා සමාන විපාක විඳ ගන්න වෙනවා. ඒ නිසා අපිට කර්මය සහ කර්මඵලය කියලා මේ ශාසනය උගන්වන මේ පුංචි ධර්මතාවය හොඳට විස්තර සහිත උඹ දෙනෙක් දන්නවා. සම්බන්ධ කරන්නේ නැහැ. හැබැයි ඒකේ සම්බන්ධතාවය එන්නේ හිතාමතා කර දෙයට පමණයි. නමුත් ඔය සංක සංක සූත්‍රයේ වගේ තැන්වල ਸਰවඥාන්සේ ඒකේ අසාධාරණකම පෙන්නනවා. ඒකේ තියෙන ක්‍රූරකම පෙන්වනවා. ඒක තමයි විෂම ගතිය පෙන්වනවා. නොහිතා, නොමතා කරත් හිතාමතා කරයි කියලා හිතුවොත් ඒ අකුසලෙ විඳින්න වෙනවා කියන්නේ. ඒක බයනකොට ඇඟ කෙලින් වෙලා මයිල් කෙලින් වෙලා හිටිනවා. අපි හිතාමතා නෙවෙයි කරන්නේ. නමුත් අපේ පස්සේ හිත සාධාරණීකරණය කියන නෑම මොකද හිතලමයි කිරුවේ. ඔබ හිතාමතාමයි කිරුවේ කියපු ගමන් අර කර්ම රාශියම අපිට අපි සමාදන් වෙනවා අනුන් කරපු අකුසල කර්මයක් සමාදන් වෙන්නාසේ අනුන් කර පිනකට සාදු කියලා පින් රැස් කරගන්නාසේ නොහිතා නොමතා කරපු දෙයක් හිතාමතා කළා කියන තරමට අපි පෘථග්ජන නම් අපි අසතිමත් නම් එතන ඇති ඇති කරලා දෙන මේ අයෝනිසෝ මනසිකාරයෙන් අපි විඳවන විඳවිල්ල පුංචි නෑ අපේ තර්කේ නැතිකම නිසා අපි විඳවන විඳවිල්ල පුංචි නෑකට බුදුහාමුදුරුවෝ හරීම කරුණාවකින් අනුකම්පාවකින් බලන පුතඥයා කොච්චරක් දවසකට නොහිතා නොමතක් කරලා කරන්න ඇති කියන මේ සැකේ නිසා දැන් කතෝලික ආගමේ තියෙන ancestral guilt කියන එක. ඒකෙදි කියලා තියෙනවා ඒ කතෝලික නැත්නම් දේව නිර්මාණවාදී ඒ ඒවා අර විෂ ඵලේ කාලා ආදම් එක්ක පවත්වපු ඒ අනියන් සම්බන්ධකම නිසා ඒගොල්ලන්ට පරාදිසි නැතු කියන්නේ. ඒ නිසා ඒගොල්ලෝ සාමාන්‍ය ලෝකෙට වැටුණා. එදා ඉඳලා දිව්‍යඥාන්තිකේ සාපයට වෙලා දිනවා. අපි මහේකා කරපු ඒ වැරදි වැරදිකම නිසා අද උපදින හැම එකාටම ගිල්ට් කියන එකක් තියෙනවා. නමුත් නිලමින්දදී ගොඩින් මහත්තයා කියනවා එයා බටේර ලෝකෙට කියලා කතා කරලා තිනවා මෙහෙත් කතා කරලා තිනවා සිංහලේ ගිල් කියන වචනේ සිංහල වචනයක් නැල්ලු. අපිට ගිල් කියන එක නැහැ. අපිට හැම චිත්තක්ෂණයකම පරාදීසයක්. නමුත් අපි පුදුම විදිහට ටෙන්ෂන්, මානසික අසහනය, එහෙම නැත්නම් පශ්චාත්තාපය කියන වචන ගොඩක් හදාගෙන අර වෙස්ට් එක විතරක් කාලා කන්‍යෝන් හදාගත්ත ඒ ඇන්ස්ට්‍රක්චර් ගිල්ට් එක අපිත් හදාගෙන අපිත් ඒකට සාදු කිය කියලා උදේ ඉඳලා හැන්ද වෙනකන් මං වගේ කාලකන්ණියෙක් කිය කිය ඉන්නවා. ඉතින් ඇත්තටම ඒක කාලකන්ණි තමයි. ඒක පිළිබඳව සැක කරන්න යන්න එපා. සර්වචන්සේ පෙන්ලා දෙනවා මනුස්සයෙනි මනුස්සයාගේ හිත ප්‍රභාස්වරයි. පබස්තර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතජනෝන අපජානාති තස්ස අසුතෝතෝ පුතජනස්ස ධ්‍යා බහ සමාධි භාවනා නැති ඉති වදා මහන්නේ මේ උඹලගේ හිත උසභාවයම ප්‍රබාසරයි ඒක ඇයි සුද්ධ කරන්න දෙයක් තියෙනවා කියලා හිතනවනම් අතරමතුරේ දාන දෙයක් නැහැ. හැබැයි ඔක පිට කහට බැඳිලා තියෙනවා. පොඩි මායමක් තියෙනවා. නමුත් ඒක දන්නේ නැති මෝඩ දකතිරුවාට කවදාක භාවනාවක් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඇත්තනේ ඌ අර දකින්න පිට තියෙන එක නම් මම කාලා කන්නේ මට භාවනා කරන්න බෑ මං ටිකේටක ප්‍රතිසංගිතය මට දස පාරමිතා පිරිලා නැහැ හැම වෙලාවෙම නැහැ බෑ කියන එකට කරන්න බෑ නමුත් ඇත්තටම අංගුත්තර නිකාය ඒකක නිපාතේ සූත්‍රය බුදුහාමුදුර සඳහන් කරන්නේ මේ ලෝකයා කාලකන්නිකම පෙන්වන්න නෙවෙයි. ඒත් එක්කම සරුවත් යන සඳහන් කරලා තියෙනවා පබස්සර මිතම් බික්ක වෙචිත්තං ආගන්තුකේ උපක්ඛිලිට්ටි උපක්ඛිලිට්ටං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අතීති වදං. මම උඹලට මේ බණ කියන්නේ ඒකටයි. මේ කියලා දෙන්නේ ඒකටයි. මොකද්ද උඹලගේ ස්වභාවයෙන්ම දිලිසෙන හිතක්. පිට කෙලස් ටිකක් තියෙනවා ඒක ඇත්ත. අන්න ඒක ඇසුවිරු ඥාන ඇති සත්පුරුෂයා දන්නවා. ඒ මනුස්සයාට හැකි සංඥාව තියෙනවා. ඒ මනුස්සයා ඉදිරියේ බන ඌට භවනාව හරියනවා කියලා බුදුහාමුදුරු කියනවා. ඉතින් ඒ වෙනස භවනා කරලා ගන්න ගන්න නෙවෙයිනේ. ඒක මේ සම්මාදිටියෙන් ගන්න ගන්න. ඒක මේ යෝනිසමනසිකාරයෙන් ගන්න ගන්න. ඒ නිසා නෑ බෑ කියන කාලකන්ණි ඇසුරටවත් නොලැබේවා කියලා මම සාදු කියනවා. පලාතකට එපා. ඒ කියන්නේ මේ පව්කාරයට ගල් ගහන්න නෙමෙයි මම මේ කියන්නේ. මේ ශාසනයේ දැන් මට නිවන් දකින්න පුළුවන් කියන මනුස්සය එක එක මට සිගරට් එක දිගට බෙදාන බොන්න තිබ්බම මම බොනවා. මේ මනුස්සය ඉන්නේ හැකි සංඥාවේ. මේ හැකි සංඥා නැති මනුස්සය එක කවදාකවත් දෙන්න බෑ. මොකද පින්නේ නැතිකම නෙවෙයි තියෙන්නේ. මොනවා කරන්න නැතිකම නෙවෙයි තියෙන්නේ බෑ කියන හැඟීම. ඉස්සරහට යන්න බෑ. නිසා කර්මේ සහ කර්මඵලයේ කියනකොට කළ කළ දේ ඵලඵල දේ ඒ වාක්‍ය ඒක එහෙමමයි. හැබැයි හිතාමතා කර දෙයට පමණයි කියන එක විතරක් මතක තියාගෙන ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා. අපි දවසකට කොච්චරක් හිතාමතා කරන දේවල් තියෙනවද? අහිතා නොහිතා නොමතා කරන දේවල් තියෙනවද කියලා බලන්න බුදුහාමුදුරන්ට බෑ. ඒක තමන් කරන්න ඕනේ. එනිසා අපි බලන වෙලාවට අහන වෙලාවට ගන්ධ රස බලන වෙලාවට ආස්වාස් ප්‍රසවාස කරනකොට සක්මන් කරන වෙලාවට දැන දැනද මේ දේ කරන්නේ නැද්ද කියන එක තව කෙනෙක්ගෙන් අහන්න යන්න එපා. ඒක කාටවත් කියන්න බෑ Taman දැනගන්න මේ වර්තමාන මොහොතේ මම දැන් මෙතන කියන එක මම මේ සමාදන් වෙලාද ඉන්නේ ඒක සමාදන් වුණා නම් ඒක නිවනම කියලා පාර ගන්න. ඒක සමාදන් නැත්නම් කක්කම කියලා පාර ගන්න. දෙකින් මේ දෙක අතර මැද ග්‍රේ ඒරියා එකක් නැහැ. ඒක විතර හොඳට මතක තියාගන්න යම් චිත්තක්ෂණයක සතියෙන් මම දැන් මේ කරන දේ මම දැනගෙන කරා. නරක වැඩක් වෙන්න පුළුවන්. හොඳ වැඩක් වෙන්න. ඒකට Taman දන්නවනම් ඒකට තව දෙවෙනෙක් සාක්ෂියට ගන්න එපා වැඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් කියන එකම අරමුණු ලක්ෂ වාරයක් බලපන්. ආස්වාද ප්‍රසවාසම ලක්ෂ වාරයක් බලපන්. සක්ම බලලා බලපන්. එකකින් කීයක් දැක දැක දැන දැන මම දැන් මෙතන ඉඳගෙන ආස්වාද ප්‍රසවාසද කීයක් 80න් සිද්ධ වෙන දේවල්ද කියලා. මෙව කර්ම නෙවෙයි, මෙව පව් නෙවෙයි, මෙව සීල නැතිකම නෙවෙයි තියෙන්නේ. මේ දේ යෝගාවචරය විසින් කරන්න ඕනේ. ඒ නිසා යෝගාවචරය එකම දේ ලක්ෂ කෝටි වාරයක් කරලා බලනවා වෙන සියලුම ක්‍රියාකාරකම් අතහැරලා වගකීම් වලින් ඉඳලා මේකෙන් 100ට කීයක් මට වග කියන්න පුළුවන්ද කියලා. අන්න ඒකේ අපමල් රේණු තරමක හෝ මාත්‍රාවක හෝ දියුණුවක් තියෙනවනම් එච්චරයි අපිට සතුට වෙන්න පුළුවන් මේ ජීවිතේ. මම පැයක් භාවනා කරනවා පැයක් භාවනා කරනවා මම ආනාපාන හතරක් මට බලන්න පුළුවන්. ආයි හතර පහක් බවට පත් වෙනවා නම් ඒ විතර ලොකු වටිනාකමක් පිනක් මුළු ජීවිතේටම නැහැ. සක්මන් කරනකොට මට පීවර ගන්න මෙච්චරක් ගන්න පුළුවන්. වැටෙනවා කියන එක නෙවෙයි ප්‍රශ්නේ. සක්මනේ හරියට වම දකුණ වශයෙන් කීයක් යන්න පුළුවන්ද කියන එකේ පුංචි හරිකමක් නැහැ. අබමල් රීනු හරිකම නැහැ දියුණුවක් තියෙනවා. එච්චරයි අපි කතා කළ යුත්තේ. අන්න ඒ සඳහා අපි කොච්චරක් සැදී පැහැදී ඉන්නවද? ඒ සඳහා අපි කොච්චරක් යෙදී ගත කරනවද කියලා බැලුවොත් අපිට තේරෙයි මම ආර්දන කරන තේරුම් ගන්නට අපි එහෙම නොවි හිත පිටට යවන්න කිසිම කෙනෙක් කරන නිසා නෙවෙයි කරන්නේ අපේම තකතිරුකම නිසාමයි. සතියක ඉන්න මෙච්චර අපි යෙදී සැදී පැහැදී අටසිල් දරගෙන අනුන් කන දෙයක් දෙන දෙයක් කාලා මෙතන ගත කරත් අපේ සතිය කැඩෙන්නේ ඉඳගෙන ඉන්නකොට හෝ සක්මන් කරනකොට වැඩක් කරනකොට අපි දෙනුම් අරයක් හැහපු නිසා මෙයා දොරහින් වහපු නිසා කියලා ඒ ඉතින් අර කැකිල රජුරුවන්ගේ තීන්දුවක් තමන්ගේම අවිද්‍යාවම ඒක පුංචි නම්බුවක්ද කියලා බලන්න තමන්ගේ අවිද්‍යාව මෙච්චරයි කියලා දැනගන්න එක මම හිතනවා ඒක ඉතා වටින දෙයක් මගේ සතිය කරන්න දෙවන්නේකට බෑ. ඒකට පූර්ණ 100%ක් නැහැ. අවස්ථාව දීලා තියේදී තව කෙනෙක් තව කෙනෙකුගේ සතිය කැඩෙන වැඩක් කරනම් මං කියන එක රාජ අපරාධයක් කියලා. කරන්න එපා. යෝගාවචරයක් වශයෙන් කරන්න එපා. ඒ නිසා තමන් නිතරම බලන තමන්ගේ නිකුත් වෙන සද්ද වලට අහුම්කම් දෙන්න මට මේ වැඩේ මෙච්චර සද්ද නැතුව කරන්න බැරි. මට මේ ඇවිල්ලා තියෙන අපහසුකම කාටවත් නොකිය ඉන්න බැරිද? බෙල්ල කඩලා ගියයි කියමුකෝ. සර්පෙක්කාවයි කියලා කියමුකෝ. තව කෙනෙකුට කිව්වට පස්සේ වෙන්නේ අර මනුස්සයා ඉසాత බැඳගෙන අර ඒ දුවනවා මේ දුවනවා ඒ මනුස්සයා දන්න මගුලකුත් නැහැ. ඊට මිට වැඩි හොඳයි ඒකෙන් මැරලා යන එක හොඳයි. මේකෙම නෙනේ සර්පෙක් කන්නු නැ මදුරුවෙක් වටේ කරකුණත් ඔන්න නඩු. එතකොට දන්නේ මේකේ නිකුත් වෙන තරංග මාලාව කී දෙනෙක් හෙල්ලුම් කරනවාද කියලා. ඒක මේ කවුරු පිට කෙනෙක් කෙරුවත් යෝගාවචරයකට ගැලපෙන්නේ දැන් යෝගාවචරය මතක තියාගන්න හැම චිත්තක්ෂණයකම පව් කෙරෙන තියෙන අවස්ථාව ගොඩාක් තිර නොකර සිටීමට නම් හැකිතා තව කෙනෙක් බනවන්න එපා. කවදාකවත් මොනම හේතුවක් නිසාවත් තව කෙනෙක් බනවන්න එපා. බැනවිල්ලෙන් වෙන්නේ අනික් මනුස්සයා තදබල පහසුකටපත් වෙනවා. සමහරට මේ මනුස්සයා විවික්‍රීව ඉන්න කෙනෙක් ළඟට ඉලගිවර පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ වගේම තමන් කවුරු හරි බනවනවා කියලා කවුරු ඇවිල්ලා තමන්න කතා කරන වෙලාවේදී හිතා ගන්නෝනේ මේ මිනිස්සයා මට මේ කියන්නේ බැරිම නිසා. නිසා වහාම මං යාට සේවය කරලා දෙන්න ඕනේ කරාරින්නත් ඒවා. මං දන්නේ මේ දෙක තීරු ගන්න පුළුවන්ද කියලා. ඒ නිසා යෝගාවචරයේ වශයෙන් තමන්ට මොනවා හරි කිව්වනම් ඒක බුදුහාමුදුරන් කරන සැලකිල්ලක් වගේ කරලා දෙන්න. හැබැයි තමන් කුද්ගලිකව කවදාකවත් මොනම හේතුවක් නිසා මොනම දුෂ්කරතාවයකටපත් උනත් තව කෙනෙක් බනවන්න යන්න එපා. එතකොට වෙන්නේ මොකද්ද? යාගේ අර සති ධාරාව පවත්වාගෙන යෑම හරි බාධාකට ඇති වෙනවා. ඉතින් මේක ඉහළට යන යෝගාවචරයාගේ තියෙන ලක්ෂණය තමයි ස්වභාව සිද්ධියට ඉඩ දෙනවා. මොනම හේතුවකින්ම ස්වභාව සංසිද්ධි වෙනස් කරන්න යන්නේ මොනම හේතුවක් නිසාවත් තව කෙනෙකුට බනවලා අරක කරපම් මේක කරපම් කියන්නේ නැහැ. ඒකට නිලධාරලා ආරච්චිලා ඇති ඒදී කරගනි. තමන් ඒදී කටයුතු කරගෙන යනවනම් තමන්ට හම්බ වෙයි විවේකයක් නැත්තම් විස්රාමයක් පැයක් ඉඳගෙන ඉන්නකොට හුස්ම රැලි කීයක් වැටෙන්නේ නැතුව මට පවත්න්න පුළුවන්. ඒකේ වැඩිවීමක්ද තියෙන්නේ අඩුවීමක්ද? සක්මන් කරනකොට කොච්චරක් අල්ලන්න පුළුවන්ද මේ ටික පිළිසිදු කරලා කියා ගන්න පුළුවන් දවසක ආවොත් තමන්ට වෙන කවුරුවක්වත් දෙන්න ඕනේ මිනුම් කෝදුවක්. මේක මම ඉස්සරහට දැන්නේ පස්සට දැන්නේ. ඒක ඒක මොනම තාලකියවත් තව කෙනෙකුට මනින්න බෑ. ඒක පිළිබඳව කවදාකවත් සැක කරන්න එපා. කවුරුත් ළඟ තියනවායි කියලා මේ මම මේ අසවල් ධානයේ ඉන්නවා. දැන් මම අසවල් මාර්ගඵල ඥානය ලැබලා තියෙනවා. නැත්නම් මම අසවල් ඥානය ලැබලා තියෙනවා නිකන් බයිලා විතරයි. ඔකේ තියෙන මොකක්වත්ම නැහැ. ඒකේ ගන්න දෙයක් නැහැ. ඉතින් තමන්න තියෙනවා නම් තමන්න දැනගන්න පුළුවන්. මේ වෙනදට වැඩිය සතියෙන් ඉන්න පුළුවන්. වෙනදට වැඩිය විවේකීව ඉන්න පුළුවන්. වෙනදට වැඩිය විස්රාමයෙන් ඉන්න ඉච්චර තමයි. කවුරු සහතික දෙන්න කෙනෙක් නැහැ මේකේ. නිසා යෝගාවචරය ධර්මඵලද හරි දෙවි කෙනෙක් වෙනවා. හරියට මේ කර්මේ සහ කර්මඵලයේදී මේ කාරණා දෙක දන්නවා. කම් චේතන හම්බෙක්ක වේ කම්මවදා. චේතනානුපූර්වක කරපු දෙයින් විතරයි කර්ම බාටපත් වෙන්නේ. ඒ වගේම තමයි කයෙන් වචයෙන් වචනින් සහ මනසින් යමක් කරනකොට ඒක කර්ම වේග රැස් වෙන්නේ කර්ම බීජ තැම්පත් වෙන්නේ හිතමතා කළොත් තමයි. ඒ නිසා උදේ ඉඳලා හැන්ද වෙනකන් තමයි බලන්න ඕනේ තමන් කරගෙන යන වැඩවල අතීතයෙන් ගෙන අපේ හිතවිලි අනාගතයට ගෙන අපේ හිතවිලි අනුංගන හිතවිලි අතර මෙතන හිතවිලි නැතුව වෙන දේ වෙන හැටියට මේක දිහා බලන්න පුළුවන් නම් ඒ පුරුමේ ඔය මම පහුගිය දවසේ ඉඳලා ආවෙතන ඒ ශාංශ කියන්නේ පරණ කර්ම කෙවෙයි අලුතෙන් කර්ම රැස් වෙන එකක් නෑ. එච්චරයි අපි යෝගාවචරය කියලා කියන්නේ පරණ කර්ම කෙවෙයි. ඒකට අපිට මිනිස්සු අසාධාරණව බණීවි. අපි සමාජලාට ශ්‍රද්ධාව වැඩිලා හිතන්නේ පිංකම් කරાવી. ඒකට කමක් නෑ. මොකද ඒක අපේ ප්‍රමාණි දන්නවා. ප්‍රමාණ දන්නම් අලුතින් කර්ම රැස් වෙන්නේ. හැබැයි ගෙවන කර්ම නිසා අපිට විශාල පීඩාවල්පත් වෙනවා. විශාල ස්තුතියිනවා. ඒ වදියා එහෙමම නිකන් කලින් වීඩියෝ කරපු DVD එකක් දිහා බලා ඉන්නා වගේ ඒ සිද්ධිය දිහා බලන් ඉන්න ඕනේ අනුන් එකක් වගේ. හැබැයි ඒ මතින් අලුතෙන් කර්ම රැස් නොකර අලුතෙන් චේතනා පහල කරගන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒක තමයි මම නැවතත් සිහිපත් කරන්නේ. අපේ සංස්කෘතිය, අපේ හැදියාවේ ඉහළම තැන තමයි වෙන සිද්ධියට එහෙම යන්න ඇරලා ඒක ගා ගන්න නැතුව ඒකට වග වෙන්නේ නැතුව ඒක විනාශ කරන්න යන්නේ නැතුව හැකිතාක් දුරට අපේ විඥාන ස්රෝතය එහෙම නැත්නම් මේ හිතවිලි પરම්පරාව නැත්නම් භාවනා හිත පුළුවන් තරම් ස්වාධීන කරගන්න පුළුවන් නම් ඒක මේ කර්ම පිළිබඳව තියෙන ලොකු දැනුමකින් එහෙම නැත්නම් කියනවා ලොකු මේ වශියකින් කරන දෙයක්. ඒක සඳහා තාම එච්චර දිනු කරපු නැති අයට චිටි එහෙම නැත්නම් ළඟ තියෙන ඈත තියෙන කම්මලට වැඩි ළඟ තියෙන කැටකල වගේ තමයි සති මාත්‍රාව පවත්තලා හුස්ම කීයක් ගන්න පුළුවන්ද පියවර කීයක් යන්න පුළුවන්ද දවසේ කී තැනකදී කනකොට බොනකොට යනකොට එනකොට මේ සති මාත්‍රාව පැවැත්වීම කරන්න පුළුවන් ඒකේ වැඩිවීමක් තියෙනවා වැඩිවීමක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳ නීතිය Tamange වාසියට හිටිනවා නැත්නම් කම්මසගත ඥාන සම්මාදිට්ඨිය කියන විශේෂේෂ්ඨයේ මොන ධර්ම වශයෙන් හඳුනාගත්තේ නැති වුණාට තමන් ඒක පිළිබඳ විසරද දැනුමක් ලබනවා. ඒ නිසා හැකිතාක් උත්සාහ කරලා සීතු වෙන දේවල් හිතලා කරාද හිද්ද වුණාද කියන එක දැක් ගන්න පුළුවන් ශක්තිය ඇති වෙනවනම් ඒක මේ වගේ තැනකින් අපි බීජ තැම්පත් කරාට gedara ගියත් මොන දේ කරත් ඒ හැම තැනකදීම තමන්ගේ තියෙන පාලන ශක්තිය තමන්ගේ තියෙන වශීකృత භාවය, දක්ෂ භාවය තමයි හැරිලා බලලා කියන්න පුළුවන් වෙන්න ඕනේ මේක උනේ කොහොමද කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ක්‍රිකට් ගහනකොට අවුට් එකක් යනවා නැත්නම් අපීල් එකක් එනවා. එතකොට chief umpire leg umpire decision එකක් දෙනවා. නමුත් ඒ ක්‍රිකට් කැමති වෙන්නේ නැහැ ඒකට. එයා අපීල් කරනවා. එතකොට මොකද්ද කරන්න වෙන්නේ? ඒසොට තර්ඩ් ඩම්පය කැඳවන් වෙනවා. ඒකේ වීඩියෝ ක්ලිප් එකක් තියෙනවා. වීඩියෝ ක්ලිප් එකේ පිටිපස්සට ගිහිල්ලා බෙන්නවා හරියට ඉවෙන්ට් එකේදී මොකද වෙලා තියෙන්නේ කිව්වට පස්සේ කෙනෙක්ගේ තියෙන ඉස්ටක් නැහැ නේතන දැන්. ඒකට මේ කාටවත් චේතනා කරන්න බෑ. නමුත් වීඩියෝ ක්ලිප් එක තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ? අර අම්පයර්ස්ලා දෙන්න කිව්වේ ඒ අම්පයර්ස් දැන් ලංකාවේ ක්‍රිකට් ගහනකොට ලංකාවේ දෙන්නේ නැක් නා. උන් කොහොමද ලංකාවේ ඉන්නවට කැමති? ඉන්ධන තීන්දුව මේ පර්සනල් බයස් එක තියෙනවා. ක්ලිප් එක තිබ්බනම් නෑ. ඔය සතියෙන් කරන්නේ හැම චිත්තක්ෂණයකම වීඩියෝ වෙන්න ආරගෙන. ප්‍රශ්නයක් ආපු ගමන් වීඩියෝ ක්ලිප් එකේ මොකක්ද කියන්නේ ඇක්ෂන් රීප්ලේ ස්ලෝ මෝෂන් දාලා බලන්න. දැන් මට පස්සේ පේනවා මේ වැඩේ මම කරුවේ මොන චේතනාවෙන්ද කවුරු ඇවිල්ලා මොන විදියෙන් චෝදනා කරත් තමන්ගේ චේතනාව හරියට ඒ විදියට පිටිපස්සට ගිහිල්ලා බලන්න. ඒ ශක්තිය ආරම්භ දෙන එකම චෛතසිකය සතිය. ඒකෝට තමයි මේ චේතනා පිළිබඳව පුංචි වෙනදා නොදැක්ක යටිතලයක් කාපට් එකේ යට තියෙන දේ පේන්න පටන් ගන්නවා. හැබැයි මම දේශනා ඉවර කරනසලා එකක් කියනවා. මේ ගැන ඉතාම සැලකිල්ලෙන් බැලුවට සන්තෝෂ වෙන්න දෙයක් නම් හම්බ වෙන්නේ කක්කා ගොඩක් තමයි දකින්න තියෙන්නේ. ඉතාමත්ම දක්ෂ සතිය පිහිටවල තමන් සිද්ධිය දිහා බැලුවත් කවදාකවත් මේ භාවනා කෙරුවා සතිය හොඳට පිහිටියයි කියලා අපේ හොඳ ප්ලැටිනම්වත් රත්තරන්වත් මිනිමුතු මැණි නෙවෙයි හම්බෙන්නේ අපිට හම්බෙන්නේ රාගය කොච්චර වැඩ කරනවද ද්වේෂය කොච්චර වැඩ කරනවද මෝහය කොච්චර වැඩ කරනවද කියන කෙලස් ටිකක් විතරයි ඒතියෙද්දිත් භාවනා යෝග කර්මයේ අතනතබ අතරක් නොතබ දිගට පවත්තන මනුස්සයට වඳින්න වටිනවා තමන් නැවත නැවතත් කරද්දී තමන්ගේ තියෙන අඩුපාඩුකම් පෙනෙද්දී මේ රාගෙන් තමයි මම වෙලා වැඩ කරලා තියෙන්නේ ද්වේෂයෙන් තමයි වැඩ කරලා තියෙන්නේ මෝහයෙන් තමයි වැඩ කරලා තියෙන්නේ කියන දකිද්දී ඒක තවදුරටත් විසදෝ බැලීමට නැවත නැවත සතුටුමත් වෙන මනුස්සයාට විතරයි යෝගාවචරය කියලා කියන්නේ. අනිත් ඔක්කොමලා බලාපොරොත්තු වෙන්නේ භාවනා කළා මේ හොඳ ටිකක් දකින්න හම්බ වෙයි කියලා. හොඳක් නෑ මේකේ පෙන්න තියෙන්නේ තණ්හාමාන දිට්ටි රාග දෝෂ මෝහ. හොඳට බැලුවොත් පේන්නේ ওই ටික. අන්නේ තියෙද්දි ඉස්සරහට යන මිනිස්සයාට තමයි ගඟ දිගේ ඉහළට යන මිනිස්සය කියලා කියන්නේ. ඒ සම අද දවසේ මේ අපි භවනා දේශනාව සඳහා ගත කර කාලයෙන් ලැබිච්ච යම් සාරයක් තියෙනවා නම් සාරමණ්ඩයක් තියෙනවා නම් සියලු දිනාටම මේ Tamange මේ සිදුවෙන ක්‍රියාවලිය මේ සතිය කියන චීන කන්නාඩිය හරහා දර්පණ තලය හරහා පිළිඹු වෙන්න ඇරලා පැකිලෙන්න එපා මේක ඉච්චර පෙන්නන්න රත්තරන් මිනිමුදු නෑ මේක ඇතුලේ තියෙන හරියක් තියෙන්නේ දෙතිසක් අසුචි එහෙනම් රාග ద్వේෂ මොහ ඒවා දකිද්දී ඒ කාටක හේතු කරන්න යන්නත් තිබෙනවා තමන්ගේම සත්‍ය ආලෝකයෙන් සමේක දැක්ගත්තේ කියලා අඛණ්ඩව මේක දිගට කරගෙන යන්න ශක්තිය පිණිස ධෛර්යය පිණිස බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා